අවසරයි කෞරණීය ස්වාමීන් වහන්සේ මෑණිවරණි සද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි මේ වගේ සර්වචන් වහන්සේ විසින් ශ්‍රී මුක දේශනා වශයෙන් කරන්න දීච්චේ දේශනාවල් ඒ පාළිය අහගෙන ඉන්න කොටත් දේශනා කරන කොටත් මහ පුතුමාකාර නිවිච්ච ගතියක් සාන්ති කර ගතියක් තියෙනවා ඒ නිසා අපේ සම්පදාන කුල ධර්ම දේශනාවලදී මුලින්ම ඒ වගේ සාකච්ඡා දේශිත පාඩයක් ඉදිරිපත් කර ගන්නවා. එතකොට ඒ pāli භාෂාවත් එක්ක හැදෑරීමක් කරලා තියෙන කෙනාට දැන් ධර්මයේ පිටිපඳව ධර්ම ගෞරවය පිටවගත්ත කෙනාට මොකද්ද මේ ਸਰවචනාංශය සම්බන්ධ සුවඳ මතකයක් ඒ පාළියත් එක්ක තියෙනවා. ඉතින් ඒ නිසායි මේ ටිකක් දිග කොටසක් ඉදිරිපත් කරගත්තේ එහෙම නැත්නම් මාසුකාවට සුළු වශයෙන් මේ කතමාච බික්කවේ ච විඥාන කායා කිවණං ඇති. ඔත් මේකෙන් අපිට එක පැත්තකින් කරුණ රාශියකුත් ඉදිරිපත් වෙනවා. ඉතින් මේ pāli උච්චාරණ ක්‍රමය දේශනා ක්‍රමය අනුව සර්වචන් වහන්සේ පිළිබඳව මතකයේ අවදි විමුක්ත වෙන නිසා මේ විදිහට ටිකක් දිග පාඩයක් ඉදිරිපත් කරගත්තා. කෙසේ නමුත් ඒ ඉදිරිපත් කරගත්ත පාඩය මීට ඉස්සර දවස් තුනේම කරගත්තා වගේ අපි ඉදිරියෙන් තියාගත්ත චචක්ක සූත්‍රයේ කොටසක්. ඒ චචක්ක සූත්‍රයේ සර්වචන් වහන්සේ කල්ැතුවම ආනිසංස පාඨ රාශියක් විස්තර කරලා භාවනා කරන්නන් විසින් හිත යෙදිය යුතු වටහා ගත යුතු මේ කරුණු රාශියේ හයකට ගොනු කරලා ඒ එක එක කාරණාවකට අනුකාරණා 6 බැගින් අඩංගු කරලා මේ චචක්ක කියන විදිහට ඉදිරිපත් කරලා තියෙනවා. ඒ අනුව සර්වචන් වහන්සේ භාවනා කරන කෙනෙක් නැත්නම් මම කවුද? මමයා කියන්නේ මොකක්ද කියලා අවබෝධකරනද සැදී පැහැදී සිට ගන්නා කෙනෙක් ඒ අධ්‍යාත්මික ආයතන දැනගෙන තියෙනවා. ඒ ඒ ආයතනත් එක්ක ගනුදෙනු කරන බාහිර ආයතන දැනගෙන තියෙනවා. ඒ අජ්ජත් බාහිර ආයතන දෙක අතර කපුකම කරන මේ කපුවා අත මේ විඥාණය හයාකාරකින් දැනගෙන තියෙන්න ඕන. එතකොට තමයි කෙනෙකුට ඒ බාහිර ආයතන අජ්ජත් ආයතන සමග එකිනෙක හමු වෙන වෙලාව, අතිනත ගන්න වෙලාව, යෝජනා ඉස්තිර කර ගන්න වෙලාවේ ඒ ඒ විඥාණයාගේ කෘත්‍යය දැන ගැනීම හරහා ඒ තුනේ එකතුවෙන් ස්පර්ශය කියන දේ වෙන බවත් යමක් අපට අත්දැකීමට සම්බන්ධ වෙන්නේ මතකයට සම්බන්ධ වෙන්නේ මගේ වෙන්නේ මේ ස්පර්ශයෙන් පස්සේ තමයි ඒක විතර අපිට විඳින්න පුළුවන් වෙන්නේ. ඒ වෙලාවෙදී ගොඩාක් තව දේවල් සිද්ධ වෙනවා ඇති ලෝකේ කිසියම් දෙයක් අපිට වින්දනයක් නැහැ. ඒ වේදනාව හටගන්න අර කියන අජත්ත බාහිර ආයතන ආධ්‍යාත්මික ආයතන විඥාන එකතු වෙන්න ඕනේ ස්පර්ශය ඉදිරිපත් වෙන්න ඕනේ එතකොට මේ වේදනා අනු අපි භාවනා නොකරන මනසකින් නිතරම තණ්හා වැඩි කරගන්න ආශාව වැඩි කරන මනාප ඉෂ්ට කරගන්න කටයුතු කරන නිසා දෝරි ගලන තෘෂ්ණාවක් තමයි උපයන්නේ. ඉතින් ඒ තෘෂ්ණාව නැවත නැවත ආයෝජනය වෙමින් දීර්ඝ සංසාරයකට කිලෝරක් නැති සංසාරයකට අපි අහුවෙලා වේගයෙන් ගමන් කරන මැෂිමක ජවරෝදේ වාගේ මැෂිම නතර වුණත් ආයෙත් මැෂිම පන්නගෙන පන්නගෙන පන ගන්නවාකට දුවන්න තරම් ඒ ජවරෝදය වාහනයකට අවශ්‍ය දෙයක්. අන්න වගේ තමයි මේ චක්‍ර කරකැවෙන්නේ. ඉතින් මේක මේ විදිහට මේ වද දෙන මේ චක්‍රය හඳුනා ගැනීම ඇති පළප්පරෝජනේ මොකද්ද? දැනගත්තොත් පමණක් ඒ චක්ක ભેදය කරන්න පුළුවන්. ඒකේ ගැම්ම කඩන්න පුළුවන්. ගැම්ම කඩලා මේ සංසාර ගමන නතරකරන තම තමන්ගේ චරිත අනුව දුර්වලම ස්ථානෙ. මෙන්න මෙතෙන්ට පහර දුන්නොත් හරි කියලා ඒ යන්ත්‍රය පිළිබඳව ඔත්තු සේවාවක් තමයි කාරණා විස්තර හොයා දැන ගැනීමක් තමයි අපි මේ හැදෑරීම හරහා කරන්නේ. ඊට පස්සේ එක එක්කෙනෙක් තමන්ගේ භාවනාව අනුව මේ යන්ත්‍රේ දුවන්නේ මෙහෙමයි. ඒක වැඩ කරන යාන්ත්‍රණය මෙහෙමයි කියලා ඒක වැඩ කරද්දි බලන්න පුළුවන්. මේකෙදී දුර්වලම තැන කොහෙද බලලා එතෙන්ට පහර දීම තමයි මේ ආර්ය අෂ්ටාංග මාර්ගයෙන් සිද්ධ වෙන්නේ. නිසා අපි පොදු පන්තියේ ඔක්කොමලා ඉගෙන ගන්නවා යන්ත්‍රය වැඩ කරන හැටි. ඉතින් ඒ සඳහා අපි මේ ආධ්‍යාත්මික ආයතන වශයෙන් ඇහැ කන දිව නාසය කය මන කියලා කෙටියෙන් හඳුන්වන මේ සංවේදී ස්ථාන 6 අවබෝධ කරගන්න උත්සාහ කරා. ඒක අපිට මූල ධර්ම වශයෙන් පුළුවන්. ඒ වගේම භාවනා කරන්නේ වශයෙන් රූප බලන වෙලාවේදී, සද්ද අහන වෙලාවේදී, කන්ද රස පහස විඳින වෙලාවේදී, හිතන වෙලාවක මේ දැන් වැඩ කරන්නේ මේ ආසවල් ආයතනයයි කියලා නොදන්න කෙනෙකුට වැඩිය මානසිකාරය යොදපු කෙනාට සමහර විටක කොන් කරලා වෙන් කරලා දරගන්න පුළුවන්. හොඳට විස්තර දැනගන්න පුළුවන් නම් ඒ තරමට හොඳයි. ඊගාවට ඒ ඒ ආයතනයක් කුප්පණ්ඩ ඒ ඒ ආයතනයක් අවුස්සන්න හැමෝටම බෑ. එයාට අදාළ බාහිර ආයතනයක් තියෙනවා. ඇහැට රූපෙමයි වෙන මොකකින්වත් බෑ. කනට සද්දෙමයි වෙන මොකකින්වත් බෑ. ඉතින් ඒ ඒ දෙන්න අතර මේ ගැළපීම ඇහැට රූපයක් ආප වෙලාවක ඒ වෙලාවෙම කනට ශබ්දත් එනවා ඇති. නාසයට ගඳ සුවඳ වදිනවත් ඇති. අතිවට යම් යම් රසවල් දැනෙනවත් ඇති. කයට යම් යම් පහසක් දැනෙනවත් ඇති. හිතට පරණ අදහස් ඉස්සරහට කරන්න තියෙන වැඩ ගැන අදහසුත් වෙනවා ඇති. අන්නේ වෙලාවේදී මේ 6 දෙනාගේ කොයි කසාදෙද රෙජිස්ටර් කරන්නේ අනික් කසාද පහම කටු ගෑවෙන්නේ කියන එක තීන්දුව කරන්නේ විඥානය. මේ පස් දිනේකට හය දිනකටම කියන්න පුළුවන්. ඒ ඒ යෝජනා ඉස්තර වෙලා තියෙනවා. මේ ආධ්‍යාත්මික ආයතනට බාහිර ආයතනයක් සම්පාත වෙලා තියෙනවා. ඉතින් මේ හයක් ඇහැට රූප කනට ශබ්ද වශයෙන් හයක් සම්බන්ධ වෙලා තිබුණාට විඥාණයට තියෙනවා ස්වයං අධිකාරී ශක්තියක් ස්වයංවරයක් මේ එකකටයි එයා අනුමැතිය දෙන්නේ. ඒක දී ඇති චිත්තක්ෂණයට එකටයි අනුමත වෙන්නේ අනුමැතිය දෙන්නේ. එතකොට ඒ විඥාණය මේ අනුමැතිය දෙන්නේ වැඩියෙන්ම රාගය උපෙන දෙයට. වැඩියෙන්ම තමයි රුචි දෙයට හරියට ඇටෝම් මේසයකට ගිහිල්ලා තියෙන කෑම වලින් රුචිම කෑමක් අරගෙන Taman කනවා වගේ මේක ගොඩාක් කැම જાති තියෙනවා. ඉතින් Taman ගියාම කවුරුත් බෙදලා දෙන්න කෙනෙක් නැහැ. Taman අරගන්නවා. අරගන්නේ රුචිම කැම. අන්නේ වගේ විඥානයේ මේසේ රූප ඇහ තියෙනවා. ශබ්ද ධාකන තියෙනවා. නාසේසා ගඳ තියෙනවා. දිවසා රස තියෙනවා. කයසා පහස තියෙනවා. මේ කොයි එකද අවුලන්නේ කොයි එකටද යෝජනා ඉස්තිර කරන්න කියන එක විනිශ්චය කරන්න විඥාණය නිසා ගෝධනෙක් හිතනවා මේ පංචස්කන්ධය කියලා ගන්න ඉදිරිපත් කිරීමේදීත් රූප වලට වැඩිය වේදනාවට වැඩිය සංඥාවට වැඩිය සංස්කාර වලට වැඩිය මමයා කියලා කියනවා නම් කියන්න වටින විඥාණයට තමයි කියලා. මොකද විඥාණය තමයි මේ කොයි එකටද අවස්ථාව දෙන්නේ කොයි එකටද ස්ථාපිත කරන්නේ කොයි එකද වළංගු කරන්න කියන එක විනිශ්චයකාර විඥානය. අපි විඥාණයට විශාල බලතල දීලා වැඳලා තියාගෙන ඉන්නවා. මොකද මෙයා තමයි අපිට රුචිම දේ, මනාපම දේ, බුදු ආමරක වචන කියන වැඩියම කෙලෙස උපේන දේ කිට්ටු කරලා දෙන්නේ විඥාණය. එතරම් මේ විඥානේ වඩාම තණ්හා උපේන දේට සම්බන්ධ කරලා දෙනවා. යාර කිසිම ගාස්තුවක් අය කරන්න තු නොමිලේ අපේන සේවාවක් එතන තියෙනවා. ඒක නිසා පෘථග්ජනයේ රාසලෝලී අසකාමී පෘථග්ජනන හිතනවා විඥානේ නැත්තම් වැඩක් නැහැ ජීවිතේ නිකන් black and white ටෙලිවිෂන් එකක් වගේ විඥානේ තියෙනවා කලර් ටෙලිවිෂන් එකක් වගේ වර්ණ ගන්නලා ඔපණං වලා ඕජාව ගලන්න හදලා දෙනවා ඒකත් එක පැත්තකින් පෘථග්ජනයේ පැත්තෙන් රසකාමීගේ පැත්තෙන් විඥානේ අපේන මේ නොමිලේ සේවාව එක පැත්තකින් වගේ කරන්න පුළුවන් නමුත් ඒ පෘථග්ජනය වුණා දන්නේ නැති කොටසක් තියෙනවා මම එකක් තොරණ පහක් ප්‍රතික්ෂේප කරනවා විඥානේ යමක් තෝරනවායි කියන්නේ එයා තෝරලා එයාට අපි කොච්චර මත් කරනවද කියනවනම් දැකපු රූපයක් නම් රූපයට කොච්චර මත් කරනවද කියනවනම් මේ වෙලාවේ මට සද්ධාහන්නත් සම්පූර්ණ අයිතිවාසිකම තියෙනවා නමුත් ඒක නමට ආවස්තික අවස්ථාවක් නෑ මොකද මම රූපේ මත් වෙලා ඉවරයි ගන්ධ රස බලන්නත් පුළුවන් පහස ලබන්නත් පුළුවන් හිතන්නත් පුළුවන් ඒ ඔක්කොම යට කරගෙන කාබාසිනිය කරන ڇප්ප කරගෙන තමයි රූප බැලීමේ අවස්ථාව මතුවේ. එතකොට මේ රූපය අර පහම යට කරලා කාමයේ දනවන්න තරම් ආශාව දනවන්න තරම් මාන්නේ දනවන්න තරම් මමායනේ නංගවන්න තරම් උත්තරම දෙයක් නිසායි විඥාණය කිසි කෙනෙක්ගේ ඡන්දයක් ගන්න නැතුව කෙලින්ම ස්වච්ඡන්දයෙන්ම අපි හිතුවත් රූප බලන්නේ කියලා රූප බලන තැනට යනකොට සද්ද ඇහිම අපි අවලංගු කරනවා, නිශ්චේද කරනවා. කඳ බැලීම, රස බැලීම, පහස ලැබීම ඒ වගේම හිතන හිතවිලි එන්න තියෙන එක නිෂේධ කරනවා. ඒ නිසා අපි මේ එකක් තෝරණයකට විඥාණයට තෑගි දෙන්න වටිනවා. නමුත් එයා අලුගෝසුවෙක් වාගේ, ඝාතකයෙක් වාගේ, විනාශකයෙක් වාගේ මේ එකක් උලුප්පන්න පහක් ڇප්ප කරනවා. මේක තන්නේ කර අධිරාජ්‍යවාදී ක්‍රමයකටයි මේ ආණ්ඩු ගෙනියන්නේ. නමුත් අපි මේ විඥානේ තෝරලා දෙන කොච්චර නතු වෙනවද කියනවනම් කොච්චර මත් වෙනවද කියනවනම් අපි කොච්චර පමාදයට වැටෙනවද කියනවනම් මදයටපත් වෙනවද කියනවනම් තව කෙනෙක් ඇවිල්ලා කියලා දුන්නේ නැත්තම් රූප බලන වෙලාවේ සද්දත් අහන්න පුළුවන් අවස්ථාවට මක්කයි උනේ ගන්ධ රස පහස බලනවා මොකද උනේ කියලා කද්දාකවත් පුතත්ජනේකට සොයම්බිව කල්පනා වෙන්නේ නැහැ. අර කල්පනා වෙනවා ඇද්දක ලැබපු නිසා වටිනා රූපයක් දැකපු නිසා යාන්තම් ඒක දැකගත්තා. අනේ කොච්චර වටිනවද මේ රූපේ කියලා. ඒකේ අගේ ආඩම්බරේ නම් සාහිත්‍යයෙන් අපිට උගන්වනවා. නමුත් මේ අවස්ථාව රූපෙට ගැනීම නිසා ගිලිහි යනදී කොච්චරද කියලා දන්න. ඒ නිසා අපි යම් කිසි වෙලාවක කියනවා මම මේ දැකලායි කතා කරන්න කියලා. ඇත්ත තමයි. නමුත් ඒ ලැබී ඒ වෙලාවේදී ආර්යයන් වහන්සේ නමක් රහතන් වහන්සේ නමක් සර්වඥන් වහන්සේ වගේ කෙනෙකුට හය පැත්තකින් ලබන්න පුළුවන් තොරතුරු තියෙති පෘථග්ජනයා එකක් විතරක් අරගෙන ඒක හුවා දක්වන්න හදනවා පහ කපලර බව දන්නේ නැතුව. ඒ නිසා පෘථග්ජනයා කියන හරියක් බොරු. සම්පූර්ණම වාපාණ්ඩ හදන ඇත්තම අහිංසකයි හැබැයි. එයා හිතාගෙනවා දැකලම තමයි කියන්නේ ඒක ඇත්ත. නමුත් මේ පහක් මගාරින බව පහක මකාගෙන ڇප්ප කරගෙන තමයි මේ එක එක ඇති කරන්න කියන එක පෙන්ලා දුන්නට පස්සේ විඥානයේ තියෙන මේ ඝාතක ස්වરૂපය විනාශක ස්වરૂපය එහෙම නැත්නම් රසලෝලීත්වය අපි අපායටම කෙලෙසෙටම ඇදලා ඉස්සරහට තල්ලුර කරන ගතියට නේද මේ ආත්මය කියන්නේ. මේක නේද මම මෙතෙක්කල් පුතිය ගන්න මේකත් එක්ක නේද, කෑවේ මේක එක්ක නේද, නෑවේ මේක එක්ක නේද, මොකක් නැති වුණත් මේකත් එක්ක නෙහිටියේ. මේක මම කියාගෙන ශිප වැළඳගෙන ආලිංගනය කරගෙන හිටපු මේ විඥාණය හැමදාම දිනනවා. හැබැයි මම පරාදයි. විඥාණය කොයි වෙලාවෙත් වඩාම කාමයේ දනවන රසවත් දෙයට හිත විලවයිල වයිල වේලව ගෙනියනවා. රූපේ හොඳ නැත්නම් ඒ විශ්කොල දාන සද්දෙට යනවා. රූප සද්ද දෙක හොඳ නැත්නම් ගඳට යනවා. ඉතින් මේ විදිහට කැමැති කැමැති දෙයට යොමු කරව යොමු කරව මේ විඥාණය කරන වැඩේ යාන්ත්‍රණය දැක ගන්න විඥාණයට හොරෙන් විඥාණය කරන යාන්ත්‍රණය දැක ගන්න ගන්න ප්‍රයත්නය බුදුරජාණන් වහන්සේ පෙන්ලා තියෙන්නේ මායාකාරයේගේ මායා දර්ශනයක තියෙන බොරුව අල්ලන්න දඟලනවා වගේ මායාකාරයා මිනිස්සුන්ගේ සිත් බැඳගෙන নানা ආකාර ඇස්පැද්දුම් කරගෙන මනුස්සයට එක එක දේම වපෙන්නනවා. එතකොට මේ මිනිස්සු කටත් අරගෙන සල්ලි දීලා අර මනුස්සයාට ස්තුති කර කර මේ බලනකොට මේ සේරම මවාපෑමක් බව මේ ඔක්කොම කරන්නේ ඇස් බැඳවකින් බව ඉස්සරහ හිටලා මායාකාරය දිහා බැලුවොත් කවදාකවත් අල්ලන්න බෑ ස්ටේජ් එක හදලා තියෙන මේ විදිහට තමයි ඉතින් කවුරු හරි මායාකාරයාගේ මායාවේ මත් වෙනව වෙනුවට මායා දර්ශනයක් පෙන්වන්න හැටි බලන්න නම් විචාකාරක පිටිපස්සෙන් ගිහලා බලන්න ගිහිල්ලා බැලුවොත් පේනවා මෙයා කොච්චරක් ක්ලෑෂ් වෙලා ගිහිල්ලා මේ චපල හොරකම් ජඩ වැඩ කරනවද කියලා කොච්චර එපා වෙනවද කියනවනම් මොනරෙක් නටනකොට පස්ස පැත්තෙන් බැලුවා වගේ. ගණ්ඩ දෙයක් නැහැ අජුවයි කක්ක පැත්තේ ඉලී. ඉස්සරහා පැත්තටම හරිම ලස්සනයි පිල් හොල්ල නැහැටි වර්ණ සංකලනේ ඔක්කොම ලස්සන හැබැයි මොන්රා කවදාකවත් කැමති නැහැ බලන මිනිහා පිටිපස්සට යනවා ගිහිල්ලා බැලුවාට පස්සේ අර පිල් ටිකෙන් වහලා තිබුණ කක්ක පැත්තේ එළියට ආපුවාම ඇත්තටම අජුවයි. ආන්නේ වගේ තමයි මේ මායා දර්ශනය සමාධිගත හිතකින් බලන්න ගියොත් අපි මෙයාට නේ මෙච්චර කල් ආත්මය කියලා මගේ සුභසිද්ධිය සදන කෙනා කියලා මට න්‍යාය පත්‍රය හදන කෙනා කියලා හැම දෙයකටම මම ගොඩ පෙරක දෝරියක් වශයෙන් තියානට මේ විඥානයේ ක්‍රියාකාරකම මාලව්ව જાතිය බෝ කරන්න විතරයි වෙන්න මොකක්වත්ම නැහැ. එකයි තියෙන්නේ මේ ශරීරයෙන් જાතිය බෝ කරන එක. ඊට අමතරව පුංචි වැඩක් යා කරනවා අරසාව සලසලා දෙනවා. මේක තමයි පරිණාමයේ පුරාවට අවුරුදු කෝටි ගාණක් අපි පරිණාමයේ වෙවි හැපි හැපි හදා හදාවේ වැඩියෙන් පරිණාමයේ වැඩියෙන් බෝ කරන එක ඉස්සරහ. හයිය තියෙන එක වැඩියෙන් බෝ කරනවා. හයිය නැති එක කොන් වෙනවා. අරසාව ගැන නිතරම බයෙන් ගත කරනවා. ඉතින් මේ කාරණා දෙකට අපි තටමඬ ඕනේ නැහැ. ඒක තමයි විඥානේ හදලා තියෙන්නේ. ඒ නිසා විඥානේ දිගටම જાචී බෝ කරනවා, සංසාරේ බෝ කරනවා. ඊට පස්සේ ආරසාව නැතිකම නිසා නිතරම අනුසක කරනවා. විචිකිච්ඡාව සහිතව ජීවත් වෙනවා. ඉතින් මේකට අපි ඥානය කියලා එහෙම නැත්නම් සෙල්ලක්කාරකම කියලා බලහන් ඉන්නවා. ඒක නිසා යම් දවසක අපේ හිත අනිවර්ණයෙන් ආවරණ වෙලා තියෙන තාක්කල් අපි එකිනෙකා පරයා මේ ಜಾති භෝකිරීමේ වැඩේට තමයි ඉදිරියට දුවන්නේ. ආගම් වශයෙන් බැලුවත් ඔච්චරයි, ಜಾති වශයෙන් බැලුවත් ඔච්චරයි, භාෂා බැලුවත් ඔච්චරයි, පොසත්කම් බැලුව පැත්තෙත් ඔච්චරයි, දේශපාලන පැත්තෙන් බැලුවත් ඔච්චරයි. ඒක නිසා සිග්මන්ඩ් ෆ්‍රොයිඩ් වගේ බාහිර බටහිර මානසික විද්‍යාව කිව්වා මිනිස්සයා මෙහෙවන එකම කාරණත්වයේ කාරණේ ලිංගිකත්වයේ පමණයි. මේ මනුස්සයාගේ මුළු ජීවිතේ මුළු දවසේ හැම දෙයක්ම විස්තර කරන්න පුළුවන් ලිංගිකත්වය හරහා කියලා. මේ නැතන්නේ වෙන මොනවටත් නෙවෙයි. මේක සංසන්දනය කෙරුවොත් බුදුරජාණන් වහන්සේගේ ආශ්‍යාකරේ ගැනීමත් එක්ක බුදුරජාණන් වහන්සේ කියන්නේ ඉඳුරන් පිනවීම කියන සભ્ય වචනේ පාවිච්චි කරනවා. බුදුරජාණන්සේ කියන්නේ ඔක මේ මිනිස්සයා නටවන්නේ මේ කරන ජඩ වැඩ තේරම කරන්නේ ඔක්කොම කරන්නේ මොකටවත් නෙවෙයි ඉඳුරම් පිනවන. අපි අතරමැද මගේ බබාලාගේ ඉඳුරම් පිනවන්න අපේ බබාලාගේ ඉඳුරම් පිනවන්න අපේ ජාතිය අපේ ආගමේ කියලා අර තමාගේ ඉඳුරම් පිනවීම කියන මේ කටයුත්ත සාධාරණීකරණය කරන්න මාගේ මේ සටන උදෙක් ජාතිය ආගම බේරා ගැනීම පිණිස කව සාදු කියන බුදුහාමරණටත් වැඩියක් මේ කොහාටද මේ අරගෙන යන්නේ කියන එක බැලුවොත් ಜಾතිවාදයක් වෙන්න ඉඩ තියෙනවා. ඉතින් එහෙම නැතුව මේක කරන්න බෑනේ. ඒ නිසා විඥාණයට කොහොමඩක්වත් තැන තියලා ඒ වර්ගීකරණයට තැන තියලා තමයි ගමන යන්නේ. ඒක සර්වඥන් වහන්සේ සිග්මන්ඩ් ෆ්‍රොයිඩ් කියන වගේ කාමය විතරයි කියන එක අඩු කර පෙන්වුවේ නෑ. ඉඳුනම් පෙන්වීම කිව්වා. ඒ නිසා සර්වඥාන්සේ සඳහන් කරනවා. උඹට මේ විඥාණයේ ක්‍රියාකාරකම විඥානයේ යාන්ත්‍රණය මේ මායාව දක්වන හැටි පෙන්වන්න නම් උඹට මම පිටිපස්සෙන් ගිහිල්ලා පෙන්වන්න පිටිපස්සෙන් පෙන්වන්න නම් නීවරණ නැති හිතක් හදාගන්න. නීවරණ සහිත හිත ඉන්ද්‍රම් පිනවීමේ පැදී පැදී සිටගත්ත කෙලස් බරිත එහෙම නැත්නම් පරිඋත්ථාන කෙලෙසෙන් නිතරම ඔද්දල් වෙලා තියෙන මේ හිත බුදුරජාණන්සේ සඳහන් කරලා තියෙනවා පෘ탁ජන හිත ඒක පෙන්නේ අන්ධ කරනෝ අචක්කු කරනෝ පඤ්ඤා දුබ්බලී කරනෝ අනිබ්බාණ සංවත්තින් සංවත්තනිකෝ පඤ්ඤා නිරෝධකෝ කිය. හිතකට මේ කියන්නේ හිත කියන්නේ toy විඥාණයට තමයි. විඥානේ යම් වෙලාවක නීවරණයන්ට යට වුණා. අපි කියන මේක සාමාන්‍ය ඉදිනදා ජීවිතේ ගත කරනකොට හිත තියෙන්නේ නිතරම විඥා නීවරණයට යට වෙලා. යට වෙච්ච හිත අන්ධකරණයි. අපිට කොහොමඩක්වත් මේ එක වෙලාවක මේ එකක් රූප බලනකොට සද්ද ඇහෙන්නේ නැහැ කියන එක පෙන්වන යාන්ත්‍රණයක් ඒ ස්වභාවික නැහැ. අචක්ක කරන එක පෙන්වන්න හැදුවත් කියන පිස්සු කතා කරනවා මට මේ ශබ්ද රූප ඔක්කොම සින චිත්‍රපටියක් පැයක් බලන්න පුළුවන් නම් මට සූපත් පේනවා සද්දත් ඇහෙනවා තේමාවක් දැනෙනවා භාතාවක් තියෙනවා ඔබ බොරුවන්ද මේ කතා කරන්නේ මට ඔක්කොම පේනවනේ කියලා මේ පෙන්නලා දෙන්න ගියත් ඕන කෙනෙක් වාද කරන්න තියෙනවා පිස්සුද මම මේ 100ට 100ක්ම gediye pitimma රස විඳගෙන ඉන්නේ කියලා. ඒ නිසා ඥානවන්තය සත්පුරුෂයෙක් කියලා කිව්වත් එක වැරකට රූප බලන වෙලාවේදී ශබ්ද ඇහෙන්නේ නැතය ගන්ධ රස පහස නැතිය කියලා. ඒක අවබෝධ කරගන්න එක තාර්කිකට දාලා පිටහර හිතන්න මේක උත්සාහ කරලා බලන්නවත් හිතක් දෙන්නේ නැහැ. ඒ තරමටම අන්ධකරණයි. ඒ ධර්ම අචක්කු කරන පඤ්ඤා දුබ්බලී කරනෝ ඒක ලියලා අල්ලගත්ත මතු කරගත්ත දේ සාධාරණීකරණය කරන්න ඒක පිළිබඳව පුදුමාකාර විදිහේ ලොල් බවක් ගැති බවක් ඒක සාධාරණීකරණය කරන්න එක බොරුවක් වහන්න බොරු ලක්ෂයක් කියන හැබැයි අහිංසකයි මේක කිසි කෙනෙක් මේක අවුරුත්‍ර වටන්න කරන එක නෙවෙයි තියෙන්නේ ඒ තරම් අපි විඥානයේ විසින් මේ කාලාන්තරයක් පිටපොට ගිහිලා තියෙන නිසා එයාගේ ප්‍රඥා දුබ්බලීකරණය ප්‍රඥාව දකින්න නැති ගතිය බුදු කෙනෙක් ඉස්සරහට ගියාට පස්සේ පේන්නේ හෙළුවෙන් ඉන්නවා මේ මිනිස්සු මේ මවාපාණ්ඩ හදන දේ ප්‍රകൃතියත් එක්ක අතර වෙනස දිහා බලනකොට බුදු කෙනෙක් අවබෝධ කෙනෙක් ඉස්සරහා ඉන්නකොට හරියට නිර්වස්ත්‍ර කෙනෙක් කන්නඩියක් ඉස්සරහට ගියාට වගේ. අර පේන්න පටන් ගන්නවා මේ මොකද්ද මේ වෙලා තියෙන්නේ කියලා. එහෙම නැති වෙලාවේ පෘථග්ජනයත් අතර ඉන්නකොට නම් අම්මා රූප සුන්දරී තරඟයට ඇඳගත්ත කෙනෙක් වගේ විකට ඇඳුම් තරඟට ඇඳගත්ත කෙනෙක් වගේ নানা ප්‍රකාර රංගපෑම් කරතයි. නමුත් අතරින් පතනේ මේවා දකින්න කට්ටියක් තියෙනවා. ඒ නිසා උද්දෝත්පාද කාලෙක සත්පුරුෂයන් ඉන්න ජීවිතයක ගත කරනකොට අපිට තේරෙන පටන් ගන්න සමහරට අපි ඉන්නේ කිසිම ඥානයක් නැති හය හතර තේරෙන්නේ නැත්තරම් ආර්ය ඥානයත් එක්ක බලනකොට ඊටාම දුර්වල මානසික තත්වයක ඉන්නේ කියලා. ඒ වගේම ප්‍රඥා නිරෝධකෝ පෙන්නලා දෙන්න ගියත් උඹට මේක තිබුණාට මේ දුර්ලකම තිබුණාට මේ පරිඋත්ථාන කෙලස් තිබුණාට මේකට බේතක් තියෙනවා ඒක බිව්වට පස්සේ මේක තනීප වෙනවා හැබැයි බේත ටිකක් තිත්තයි ගුණෙන් ටිකක් කල් යනවා මේක බීපන් කියලා ඒගොල්ලෝ කියන්නේ මේ රසාස්වාදයට බාධායි ඔය වැඩ ඔය තිත්ත දිවත් බොන්න බෑ මේ අපිට ඕන කරලා තියෙන්නේ මේ මිහිරි දේවල් අපිට ඕන කරලා තියෙන වහවහ ප්‍රතිඵල ලැබෙන දේවල්. ඒ නිසා ඕක අවශ්‍ය නැහැ කියලා. අනිබ්බාන සංවත්තනිකයි කියලා කියන්නේ හැම වෙලාවෙම විඥාණය තෝරන්නේ ආශාව දානවන, තණ්හා වඩවන, රසලෝලී දේවල් ස්වභාවිකව තෝරන, තෝරන්න තෝරන සත්පුරුෂයන්ගෙන් ඈත් වෙනවා, සද්ධර්මයෙන් ඈත් වෙනවා, විවේකයෙන් තොර වෙනවා, ශීලයේ නැති වෙනවා, සමාධිය නැති වෙනවා, ප්‍රඥාව නැති වෙනවා. ඒ නිසා ඒක අනිත් පැත්තටමයි හරවන්නේ. ඉතින් ඒ දේ ඒ අන්ධකරණ චක්ක අන්ධකරණෝ අචක්කකරණෝ දුප්ප පඤ්ඤා දුප්පලී කරනෝ පඤ්ඤා නිරෝධකෝ අනිබ්බාන සංවත්තනිකෝ කියලා කියන්නේ මේ මගේ ළඟම තියෙන මේ හිතේ තියෙන කසටක්ය පරිඋත් ทาน කෙලෙස්ය මෙන්න මේ පරිඋත් ทาน කෙලෙස් නැති කිරීමට සරුවච්චන් වහන්සේ සමාධි ශික්ෂාව කියලා බේතක් දීලා තියෙනවා ඉතින් ඒක කරන්නට කැලයකට රිංගන්න වෙනවය. ඒක කරන්න ගහක් මුල වාඩි වෙන්න වෙනවය. මේක කරන්න ශූන්‍යාකාරයකට යන්න වෙනවය. මේක කරන්න සීලයක් අවශ්‍ය වෙනවය. මේක කරන්න සිල්ලුතුන් එක්ක ඉන්න වෙනවය. මේක කරන්න රැයට නොකා ඉන්න වෙනවය. මේක කරන්න පරියංග සක්මන කරන්න ඕනේ වෙනවයි කියලා විශාල ලයිස්ට්ුවක් සරුවචනාංශය දෙනවනේ මේ වැඩේට බයින්ඩ් ඉස්සලා. ඉතින් හුඟ දෙනෙක් ඒ ලයිස්ට්ුවටත් බයයි. මෙච්චර වැඩ කර කර කරන්න ඕනේ නැහැ. ඊට වැඩිය කොච්චර ලේසියෙන නිකන් හම්බ වෙන නීවරණ ටික. නීවරණත් එක්ක ඉන්න ගියාම මට මාන්නයක්ම වාගෙන තණ්හාවත් උඟවගෙන අයියා වෙලා නැත්තම් අක්කා වෙලා ඉන්න පුළුවන්. අතෙන් ගියාම අයියා අක්කා වෙන්න හම්බ වෙන්නෙත් නැහැ. ගැලේරට යන්න වෙනවා. ඔක්කොම එක જાති කෑමක් කන්න වෙන්නේ එක වගේ බුදියා ගන්න තැනක බුදියා ගන්න වෙන්නේ අඟ උසලා වෙන්නන්න විදියකුත් නැහැ කතා කරන්න දෙන්නෙත් නැහැ පුරාජේරු කතා කරන්න දෙන්නෙත් නැහැ. ඉතින් ඒක නිසා හිතනවා නිකන් මේ සුදු පාන් පෙත්තක් කනවා වගේ. කිසිම නැහැ කිසි කිසි ජොලියක් මේ කෑමේ. ගෙදර ඉන්නකොට නම් මතිනම් පොඩ්ඩක් ඕක ටෙම්පරාදු කරලා ගන්න පුළුවන්. උම්මල කට්ටියක් දාගත හැකිනේ. ඔක ප්‍රශ්නයක් නෑ. දැන් මෙතන කියලා උම්මල කට්ටිය ඉල්ලුවොත් එම් මොකද වෙන්නේ? මේකට ටෙම්පරාදු කරලා දෙන්න කිව්වොත් එම් මොකද වෙන්නේ? නොම්බරේ ලියාගන්නේ ඒකට නම කපනවා ගෙදරට. ඒක නිසා මේකට එන්න කැමති නැහැ අඟ උස්සන්න කැමති කට්ටිය. මේවට එන්න කැමති නැහැ මාන්නේ තියෙන කට්ටිය. පුරාජීරුවට කැමති කට්ටිය. ඉතින් ඇවිල්ලා අපි මේ මේ බැලේක් වාගේ ඉර කඳ උරක ඉන්න රැඳවියෙක් වාගේ මේ කටයුතු කරන්නේ අරතරන් අචක්කු කරන අන්ධ කරන පඤ්ඤා දුබ්බලී කරන ප්‍රඥා නිරෝධක මේ අනිබ්බාන සංවත්නිකෝ නීවරණ ටික අයින් කරන්නයි මේ අයින් කරාට පස්සේ ඒකට මේ තරම් කැපකිරීමක් කරලා ඇවිල්ලා ඔයත් කැපකිරීම කරුවට මේක හරියයි කියලා සාතිකයක් නැහැ. ඇවිල්ලා ඊට පස්සේ දෙන කමටහනුත් වඩලා යව යම් දවසක හිත තියාගෙන ඉන්න පුළුවන් නම් මේ නන්නත්තර අරමුණු දෙකේ යනවා වෙනුවට එක අරමුණක බොහෝ වේලා පැවැත්වීම කියලා අපි ඊයේ දේශනාවේ අවසානයේ මත කරගත්ත කාරණාව ගත්තොත් නන්නත්තර අරමුණු වල එහෙමේ පයින් ගතියට කියනවා කාමච්ඡන්දේ කියලා. ඒ වෙනුවට මේ සමාධිය හරි ගියාය ඒකෝදි භාවයට ආවය ඒකාග්‍ර භාවයට ආවයි කියලා කියන්නේ එකම අරමුණේ නැවත නැවතත් හිතියොතවට. ඒ නිසා මේ එක එක පැතිවල දුවදුවා තිබුණ හිත එක අරමුණකට යෙදවීම තමයි මේ පරිඋත්ථාන කෙලස් කපනවා අය නීවරණ අයින් කරනවා අය කෙනකින් කරන්නේ. ඒක කෙරුවට පස්සේ යම් වෙලාවක හිත එකම අරමුණේ නැවත නැවත යොදවන්න පුළුවන් විදිහට කැලේ හිටපු මල්මී හරකෙක් ගෙනල්ලා නාශලනුවක් දාලා කුර ගහලා මේ කරත් එක බැඳගෙන වැඩ ගන්න පුළුවන් තරමට කීකරු කරගත්තා කියන එක සර්වඥාන්සේක වචනෙන් කියනකොට කියන්නේ කැලේ ඉන්න වල්මී හරකා අචක්කු කරනෝ අන්ධ කරනෝ පඤ්ඤා දුබ්බලී කරනෝ පඤ්ඤා නිරෝධකෝ අනිබ්බාණ ධම්මත්තනිකෝ කුසීෂ්ඨ සමාජ කර ගන්න බෑ. ඕ වල්බూరుෙක්මයි, වල්මිහාරකෙක්මයි, වල්ගොණෙක්මයි. ඊට පස්සේ කැලේටින් ඉදිරියට ඇවිල්ලා මේකා සභාශීලී කරලා මිනිස්සු එක්ක ඉඳ හදලා, නාසනු දාලා, කුර ගහලා, විය ගහට හදාගත්තට පස්සේ ඒක ගොඩක් වැඩ ගන්න පුළුවන්. මිනිස්සු කීප දෙනෙක් වැඩක් කරන්න පුළුවන් මීහරකෙකුට. එතකොට බුදුරජාණන්සේ කියනවා ඒක ඒ සමාධි ශික්ෂාව යාට හරි ගියා නම් විඥාණයට මේ අන්ධ කරන, අචක්කු කරන, ප්‍රඥා දුබ්බලී කරන, ප්‍රඥා නිරෝධක අනිබ්බාන සංවත්‍රික විඥාව විඥාණය බුදුරජාණන් වහන්සේට පේනවා මේ සමාධි ශික්ෂාව හරහා කල්ල චිත්තම්, මුද චිත්තම්, උදග්ග චිත්තම්, පසන්න චිත්තම්, විනීවරණ චිත්තම්. හරියට කුඹර කලල් කරගන්නවා මිනිස්සයා වීවපුරන් ඉස්සලා හොඳට බින්නගම හාලා දෙයහාලා ගාලා ඒක නිකන් තලපේ වගේ හිටින්නේ ගානට හදලා තමයි පිටර විහිලා දාන්නේ පැලේ හිටවන. ඒ ඒ මුදු ඒ මඩට කියන්නේ කලල් මඩ කියලා. ඒක මේ කැලවල් වල ඇත්තේ නෑ කුඹුරේ තියෙන්නේ. ඉතින් ඒ තරමටම මේක හිත කලල් වෙලා යනවා. හිත මට්ටම් වෙලා එනවා. කල්ල චිත්ත මුදු චිත්තං ඉතා මුරුදු වෙනවා. අද්ද උපන් බබෙක්ගේ හිතක් වගේ හදා ගන්න ඕනේ මාන්නකාරකම් පැත්තක තියලා. මම දන්නෝ අය කියලා අඟ උස්සන ගතිය පුරාජීරුකම් පැත්තක තියලා. මේක මුරුදු වෙනවා. උදග්ග චිත්තං උද්‍යෝගයක් පහළ වෙනවා. දැන් මේ අනුන් දෙන බඩක් කෑවට මොකද? කවුරු හරි දීලා එල්ල දෙන පැදුරක බුදියා ගත්තට මොකද? මෙයා රජ කෙනෙක් වගේ ශක්විති රජ කෙනෙක් වගේ ඕටරු බලන් රජ කෙනෙක් වගේ දන්නා දැන් ඔන්න මම මගේ සුභ සිද්ධියට වැඩට බැස්සා. මම දැන් ඉන්නේ මගේ අර්ථ සිද්ධිය පිණිසයි කියලා පුදුම උද්‍යෝගයක් එන්න පටන් අර ගන්නවා. මෙතෙක් කල් අපේ ජීවිතේ අපි යම් යම් සාර්ථකකම් ලැබලා තියෙනවානේ. ලාභ සත්කාර සම්මාන සිලෝක හම්බ වෙන්න ඒව හම්බ වෙනකොට අපේ හිත විභාගෙන් පාස් වෙච්චාමගේ සතුටක් එනවනේ උද්‍යෝගිමත් වෙනවා ඒ වගේ ලක්ෂ පාරකින් උද්‍යෝගයක් එන්න පටන් ගන්නවා මේ හිත අරමුණත් එක්ක සම්පාද වෙනකොට අරමුණත් එක්ක මුණට මුණ දාලා ඉන්නකොට නැත්නම් ඒක අරමුණක් එක්ක බොහෝ වෙලා ඉන්නකොට ඒ උද්‍යෝගය ඒ යෝගාවචරයාගේ මෙතෙක්කල් 100 දෙකකටත් අඩුව වැඩ කර කර තිබුණ මොළය 100ට 100 කිට්ටු කරන්න යනවා ඒක පාරටම සම්පූර්ණ පද්ධතිය වැඩ කරන මට්ටමට එනවා හිතා ගන්න බැරි විදියට. අපි නැත්තම් වැඩ කරන්නේ ඉතාම සුළු කොටසයි මොලේ. ඒ අපේ විශේෂයට, අපේ પરම්පරාවට, අපේ දක්ෂකම් වලට ඇති ඒක විශේෂ උදේ ඉඳලා හැන්ද වෙනකන් ඒක පීරිකකයි ඉන්නකනේ කරන්නේ. නමුත් මේ උද්‍යෝගයේ පහළ වුණාට පස්සේ මේ නීවරණයන්ගේ බාධක අයින් වුණාට පස්සේ මෙයාට එනවා ගතියක් හරියට කියනවා නම් භාවනාවේ ගිහිල්ලා මම භාවනා කරගෙන හිටපු අරමුණක් නැහැ. විවේකයට යනවා සද්දක් තියෙනවා රූපක් තියෙනවා ගන්ධ රස පහසක් දැනෙනවා හිතවිලිත් තියෙනවා වේදනක් තියෙනවා එකක්වත් අල්ලන්නේ. ඒක කොහොම වට කරගෙන මැදට වෙලා කිසිම දෙයක නතු භාවයක් නැතුව ඒ එකක්වත් රූප පෙන්වන්නට ඇස් තිබුණ මිනිහෙක් පොට්ටෙක් වැඩ කරනවා වගේ වැඩ කරනවා. මේ පේන දේවල් දිහා බලන්න යන්නේ පේනවා. බලන්න යන්න නැතුව ඉන්න පුළුවන්. ශබ්ද ඇහෙනවා. බීරෙක් වගේ ඉන්න පුළුවන්. කයි වේදනක් දැනෙනවා. නිකන් අන්තභාග රෝගියෙක් වගේ. හිතවිලිත් එනවා. ගාලල්ල මගේ නෙවෙයි. ඇවිල්ලා යනවා. අන්න එතෙන් ගියාට පස්සේ තේරෙනවා මෙතන මේ කිසිම දෙයක් තෝරන්න නැතුව මේ මැද ඉන්න පුළුවන් ගතියක් මේ ඉස්සර හීනකවත් තිබුණේ අපි પરම්පරාවක ගාවත් තිබුණේ දැන් අවශ්‍ය නම් ඇවිල්ලා තියෙනවා දැනගට උද්‍යෝගිමත් හිතකට උදාහරණයක් වශයෙන් කියනවා නම් ඉස්සර තිබුණු ක්‍රමේ හැටියට රජ කෙනෙකුට යෝ රජ කෙනෙකුට හරි කුමාරවරයෙකුට හරි විවාහයක් කරන්න ඕන රජුරෝ කරන්නේ ස්වයංවරයක් හදලා දෙනවා. අනබෙරලනවා රටේ ඉන්න ඔක්කොම රාජවංශික රාජකන්‍යාවෝ ගෙනල්ලා පෙන්වන්නේ කියලා මේ කුමාරයාට කැමති කෙනෙක් තෝරන්න. ඒ ස්වයංවරයට ගියාට පස්සේ හැම කුමාරිකාවක්ම තමන්ගේ දක්ෂකම් අනුව මේ කුමාරයාට පෙනී හිටිනවා. හරියට සිද්ධාර්ථ කුමාරයා යශෝදරාව ඇතුළේ පිරිස දැකලා ඒ සිද්ධිනා ගැනීම පිණිස කටයුතු කරනවා වගේ බොහෝ කුමාරිකාවන් ඉන්නවා. ඉතින් අපි හිතමු එක කුමාරිකාවක් තේරුවොත් අනික් කුමාරිකාව ඔක්කොම තරහ වෙනවනේ. තෝරගත්ත එක්කන නිසා එක්කෙනෙක්ව තෝරන්න තිනකොට ඔක්කොම කුමාරිකාවන්ගේ අයිතිය තියෙනවා වගේ. කිසි කෙනෙක් තෝරලා නැහැ. තෝරන්න අයිතිය තියෙනවා බරබණ ඉන්න. මෙන්න මේ වගේ තැනකට හිතපත් වෙනවා. මේ ලෝකේ තියෙන සියලු සැප සම්පත් තියෙනවා. එකක් එකට වැඩි ඉස්සර කරන්න යන්නෙත් නැහැ, තෝරන්න යන්නෙත් නැහැ. අන්න ඒ විදිහට ඇති එතෙන්දී ඇති වෙන උද්‍යෝගය ශක්විත රජකමක් වගේ. ලෝකේ තියෙන සැප ඔක්කොම Taman වෙත පනවලා තියෙනවා. එකකටවත් නම් කරලා නැහැ. එකක්වත් මට දීපන් කියලාත් නැහැ. එකක්වත් තෝරන්න යන්නෙත් නැහැ. ඉතින් ටිකටම අර එළඹිලා පෙළඹිලා මේ සැප සම්පත් වෙත පැමිණලා තියෙනවා. එකක්වත් තෝරන්න නැතුව ඉන්න පුළුවන් එන ඒ ඒ ඇති වෙන ඒ ආඩ්‍ය ගතිය, ඒ ඇති වෙන ඒ සම්පත්‍ති කර ගතිය, ඒ සන්තුෂ්ටි කර ගතිය මොනම රූප ධර්මකින්වත් ලබන්න බෑ. රූප ධර්ම වලින් ලබන්න පුළුවන් කොටසයි. ඒ කොටස ගන්නකොට අනිත් හරි ඉබේම ප්‍රතික්ෂේප වෙලා. මෙතන ඔක්කොම පනවලා තියෙනවා. එකක්වත් තෝරලා නැහැ. නිසා ඇතින ඒ ආඩ්‍ය ඒ උද්‍යෝගය උදග්ග භාවය ਸਰවඥාන්ත හරි කැමැති හැම කෙනා විඳිනවා නම් මේ කොටසක් මගේ කියන අල්ලව දාගෙන ඒකටම මැරිගෙන උපන්න තාතික ලියාන දෙවට කහගෙන නඩු කියාගෙන ඉඩම් බෝදල් වලට දඟලන මේ නරුම මරි මෝඩ ජනතාව වෙනුවට මේ සියල්ල පනවලා තියෙදි එකක්වත් තෝරන්නේ නැතුව ඉන්න පුළුවන් ගතිය එන්න නම් ওই නීවරණගේ නපුරු බලපෑම් පොඩ්ඩකට ස්ථිරව නෙවෙයි පොඩ්ඩකට අයින් කරාට පස්සේ හිතේ උද්‍යෝගිමත් භාවය උදග්ග භාවය තීරණ පටන් ගන්නවා ප්‍රසන්න භාවයක් ඇති වෙනවා හිතේ මේ විදිහට මේ ලබන සමාධියක් හරහා ලබන මේ ගතිය මොනම යකෙකුටවත් හොරකම් කරන්න බෑ කිසිම රජකෙනෙකුට බදු පරවන්න පටවන්නත් බෑ කිසිම කෙනෙකුට ඕන වුණාට තමන්ගේ දරුවට දෙන්නත් බෑ ඒසර තමයි තේරෙන පටන් ගන්නවා මේක තමා විසින් උපයාගත යුත්තක්. ਸਰුවචනන්තේ වර්ග ભેදයකින්තරව කාටත් මේක පෙන්වලා දීලා තියෙනවා. එතකොට තේනවා මම මේ බුදුන් සරණ ගියේකේ වාසිය, ධර්මයේ සරණ ගියේකේ වාසිය, සංඝයා සරණ ගියේ වාසිය, සීලකේතුපිකේ වාසිය නිසා ප්‍රසන්න භාවයක් ඇති වෙන්න පටන් අර ගන්නවා. මම දැන් කාටවත් වර්ග ભેදයක් මොකුත් නැහැ. මට අර්ථය වේවයි කියලා ආශාවකුත් නැහැ. සියල්ල තියෙන ඕන වෙලාවක තමන්ට තෝරගන්න. අන්න එතකොට ඇති වෙන්නේ ප්‍රසන්න භාවය ඒ මනුෂ්‍යයාගේ කයේ හිතේ දෙකේම පිපිච්ච ගතියකට එන්න පටන් ගන්නවා. මොන්නම තාලකින්වත් මේ රණ්ඩු කරලා ඊර්ෂ්‍යා කරලා තොට වැඩිය මට තියනවා කියන ගතියක හිතන්න බෑ. ඒක හැම වෙලාවෙම උරුට්ටුවක් තියෙන හැම වෙලාවෙම ද්වේෂයක් තියෙන හැම වෙලාවෙම අතෘප්ති කරගතියක් තියෙන ලුණු වතුර බොන්නා වගේ. මෙතන මේකක් ඕනේ නැහැ. සද්දක් තියෙනවා ඕනනම් ආන්න පුළුවන් තනිකයි. වේදනක් තියෙනවා ඕනනම් විඳින්න පුළුවන් තනිකයි. හිතවිලි තියෙන ඕනනම් ඒකේ අර්ථය බලන්න පුළුවන් තනිකයින. ඕනනම් ආනපන ගන්න පුළුවන් නැත්නම් නිකන් ඉඳ පුළුවන්. ආනේ ගතියට එනකොට ඒ එන ප්‍රසන්න භාවය ඉතින් ඒක ඉදිරියට ගියාට පස්සේ නම් ਸਰවචන්සේ කෙලින්ම සම්බන්ධ කරනවා සක්විති රජ සැපට. සක්විති රජුරණ වගේ හම්බ වෙනවා. මේ වගේ තෝරලා බේරලා මගේ කියා ගන්න නැති ගතිය නිසා විඥානේ අර විදියට එක්කෙනෙකුට ඡන්ද දීලා අනික් කට්ටිය ڇප්ප කරන්න යන්නේ නැති නිසා විඥානේ පොඩ්ඩක් පස්සට ගත්ත නිසා ඒ ඇති වෙන ප්‍රසන්න ගතිය විනිවරණ ගතිය බුදුජානනාංශයේ සඳහන් කරලා තියෙනවා බුදුජානනාංශේ নানা ආකාරයෙන් පෙන්ලා තියෙනවා මේක අත්දකින්න පුළුවන් මිනිස්සුෙකුට විතරයි මොනම තාලෙකින්වත් වෙන මොනම භව සත්‍යයකටවත් අත්දකින්න බෑ ඉතින් ඒ දේ අත්දැක්කට පස්සේ යාගේ තියෙන්නේ හිත සීලයක සීල ශික්ෂාවක පිහිටියා විතරක් නෙවෙයි විඥානයේ තියෙන ඊගාව කෙලේශ භූමිය පරිඋත්ථාන කෙලේශ භූමිය తాවකාලිකව නැතකව නතර කරාට පස්සේ ඒ විඥාණයට ඇති වෙනවා පටිපක්ඛ විගමනේන ගම්බීරෝපි ධම්මෝ සුපාකටෝ භවේය කියලා මේ ප්‍රතිපක්ෂ ධර්ම ටික අයිුණාට පස්සේ ඈත පේන පටන් ගන්නවා ඉස්ස කන්දක් නැගවන. උස කන්දකට නැගමනසියා ගස් කොම්බනේ තියෙන බාධාව නැතුව ඈත දියකටක් තියෙනවනම් ගින්නක් තියෙනවනම් සානුවක් තියෙනවනම් මුහුදක් තියෙනවනම් දකින්න. ඉතින් අර බිම ඉන්න මිනිස්සයා කියනවා එන මඩක් පේන්න එපායි කියලා. නෑ කන්දන කමනසට පේන දර්ශනේ වෙනස්. ඒක නිසා මේ නීවරණ ටික කපලා හිත ඒකෝදි කරගෙන ඒකාග්‍ර කරගන්න තියෙන දේ දල වශයෙන් කියන තියෙන්නේ නන්නත්තර එක එක අරමුණු දිගේ යන මේක කාම ඡන්දේ කියලා කියන මේ කාම ගුණ කියනවා. ඒ වෙනුවට එකම අරමුණක බොහෝ වෙලා හිත පවත්නකොට එයාට ඒ අරමුණේ අලගිය මුලගිය විස්තර ව්‍යඤ්ජනන ව්‍යඤ්ජන දක්වන තියෙන අවස්ථාව වැඩි. ඒ තෝරගත් අරමුණ කොයි එක වුණත් ප්‍රශ්නයක් නැහැ. කොයි එක තොරවුවත් මේ ලෝකේ තියෙන ඔක්කොගෙම එකම ගතිය නමුත් ਸਰවචන්නාංශයේ ආධුනිකයා කෙරෙහි කරුණාවෙන් මතක් කරනවා උදාසීන අරමුණක් ගන්න අත්විඳින්න පුළුවන් අරමුණක් ගන්න උරගාලා බලන්න පුළුවන් අරමුණක් ගන්න අරගෙන එහිම හිත යොදන්නේ කියලා. එහෙම හිත යොදනකොට විඥාණයට සිදුවෙන මේ වෙනස පරිඋත්ථාන කෙලෙස් නැති විඥානයක පරිඋත් ทาน සහිත කෙලෙස් ඇති විඥානයත් එක්ක සංසන්දනය කරපු කෙනාට තේරෙනවා මේ විඥානේ විපරිණාමයක් වෙලා තියෙනවා දැන් සුද්ධියක් වෙලා තියෙනවා අන්නේ සුද්ධිය පුදුමාකාර විදි ආධ්‍යාත්මික පැත්තකට පුදුමාකාර විදි ආගමික පැත්තකට හිත නතු කරනවා විශාල දැනුම් සම්භාරයකට හිත යොමු කරනවා නමුත් මේක සඳහා අරණ්‍යගත වෙලා රුක්ක මූලගත වෙලා ශූන්‍යාකාරගත වෙලා පරියන්කයකට ගිහිල්ලා අරමුණක් අරගෙන සතියේකට කටයුතු කරනවා කියන එක ඒක මනුස්සාත්ම භාවයේ ලැබුවටත් වැඩිය දුෂ්කර දෙයක් කනකස් බෑවික් පියසිතුරෙන් අහල් වන්නත් වැඩිය දුෂ්කර දෙයක් ඒ නිසා මේ යෝගාවචරයට ඒ සඳහා කරන්න වෙන කැපවීම එසේ මෙසේ නෙවෙයි එහෙම කරන්නේ නැතුව මේ විඥානයේ කෙල කෝටි ගණන් අවුරුදු වල මේ කුණු වෙලා ඒක මේ කෙලෙස් වලටම අදින ගතිය එයාටම පෙන්ලා දෙන්න බෑ. ඒකයි මෙතන තියෙන ඉතාම අමාරුම දේ මේ විඥාණයටමයි පෙන්ලා දෙන්නේ. ඔබ පුරුද්දට මේ කබරේ බලු කුණකට අදින්න වගේ මේ කුණු ජරාව කාලා පුරුදු වෙලා පුරුදු වෙලා ඔබට මේ පිරිසිදුවට පැත්තක ඉඳලා ගන්න තියෙන මේ නිර්ආමිෂ සුඛය කොච්චර නැති බංගස්ථාන කරගන්නවද මේ කාමයට පහඳින්න ගිහිල්ලා ඒකෙත් උරුට්ටුව රූප බලනකොට සද්ද බලන්න හන්දරයි සද්ද අහනකොට ගන්ධ රස බලන්න බෑ. ඉතින් අර දකින්න රූපේ කියලා අහලා බලාන ඉන්නවා. අර නැති වෙච්ච දේ දන්නේ නැතුව. ඒක හරි ගියත් එයාට මේ නිර්ාමිෂ සැපේ පාගගෙන ඕනේ කාම සැපේ විඳින්න. ඒ නිසා తాවකාලික හෝ ප්‍රයත්නකින් ජයගෙන හෝ මේ විඥානයේ තියෙන ඇතුළ කට්ටයට රතුරුණු ගෙඩියක් ගලවනකොට පොත්ත ගලවන්න ගලවන්න ඇතුළට ඉන්නේ අපි සුමුදු කොටස්නේ. කේල් ගහ පතුරු ගහන්න පතුරු ගහන්න ඇතුළට එන්නේ බොහොම සුකුමාර කොටස්නේ. ඒක මේ පිට කට්ටේ ගලවගෙන ඇතුළට යන ගමනට ඒ විඥාණයම කැමති නැහැ. එයා කැමති නැහැ. එයාට වෙන්නේ මහා පතුරු ගන්නවා කියලා. තම ਸਰවඥන්සේ පෙන්නනවා ඇතුළට යන්න යන්න වඩා සුකුම් සූක්ෂම ධර්ම කොටස් හම්බ වෙන්න පටන් ගන්නවා. ඒ නිසා මේ සමාධි භාවනාවේදී මේ විඥාණයට ඇති වෙන පෙරලිය එහෙම නැත්නම් මේ වීතික්‍රම කෙලෙස් මට්ටමක ඉඳලා පරිඋත් ทาน කෙලෙස් මට්ටම ඉක්මන වෙලාවේදී විඥාණයට ඇති වෙනස ඒකමත් ප්‍රමාණවත් මේ මිනිස්සෙකුට මේ ජීවත් වෙනවා කියන්නේ මොකක්ද කියලා දැනගන්න. එහෙම නැත්නම් අපි ජීවත් වෙනවයි කියලා හිතනවා විතරයි. අපි ඉන්නේ හීනෙක. අපි කොයි වෙලාවෙත් ඉන්නේ අතීතය අනාගතේ විතරයි. වර්තමානයේ ඇත්තෙම නැහැ. කී වෙලාවකවත් මේ තමන්ගේ ශරීරේ නෑ, අරයාගේ ශරීරේ මෙයාගේ ශරීරේ දරුවෝ ගැන අම්මා අප්පා ගැන ගිය ආත්ම ගැන අන්නම්මන හිත හිතයි. මෙතන හිටියට හිත මෙතන නැහැ. හිත gedara. කන්තෝරුවේ. කොහේ හරි තැනක. මේකට කිව්වොත් එහෙම මනුස්සෝ මේ ලැබිච්ච මනුස්ස ජීවිතේ ජීවත් කරෝපංක මේ වර්තමානයේ හිටපං කියලා එහෙමයි කියනවා. ඒ උනාට කියලා හැරෙන්න ඉසලපණි. ඉතින් මේ විඥානය කියන එක මං කියන දේ අහනවා නම් මගේ සුභසිද්ධිය සඳහා බලනවා නම් අඩු ගන්න මේ වර්තමානයේ තියාගන්න තියෙන අපහසුතාවය තේරුම් ගත්තොත් තමයි තේරෙයි මේක බුදුරජාන් වහන්සේ නොදැන දුෂ්කරකම ගම්බීරත්වය නොදැන කතා කරන එකක් නෙවෙයි මේ සඳහා යෝගාවචරය මනස සකස් කරගත්තොත් මේ විඥානේ පිට පනිනකොටම එකම අරමුණක තියන්නේ නැතෝ පිට පනිනකොටම තේරෙනවා රූපයේ හට ගැනීමක් පෙනීමක හට ගැනීමක් දකින්නේ හට ගැනීමත් එක්කම චක්කු විඥානයේ වශයෙන් යා පෙනී ඉඳලා ඒ පුද්ගලයාම අසන්නෙක් බවටපත් වෙනකොට ඒ විඥානයේ නිරුද්ධ වෙලා ඊට පස්සේ සෝත විඥානයේ වශයෙන් පෙනී හිටිනවා ඊට පස්සේ ඒක නිරුද්ධ වෙලා ඊට පස්සේ ගඳ බලන්නේයි රූප බලන්නේයි රස බලන්නේයි මොන තරම් පෙරලියක් මොන තරම් තට්ටු මාරුවක් මොන තරම් විශ්මුණු රාශියක් මෙයා දානවද කියලා බැලුවොත් කොච්චර කොච්චර චපලද කියලා තේරෙවි ආයාසෙන් තිබ්බත් කෙලස් නැත්තනක එයා ඉන්න කැමති නැහැ. කුඩල්ල කොට්ටේ උඩ තිබ්බා වගේ. යන්නෙම කෙලස් වලට. ඉතින් ඒ නිසා මම කියාගන්න ආත්මය කියාගන්න මගේ කියාගන්න වටිනවද මේ වගේ දෙයක් කියන එක මේ චචක්ක සූත්‍රයේදී සරුවචනන්සේ පෙන්නනවා මේ තරම් උපදෙමින් මැරෙමින් චිත්තක්ෂණයක්වත් ඉසුබුලන්නේ නැතුව ඇහිීමේ දැකීමේ පණින මේ හිත දැකලා මේ ආත්මය උපන්නා ආත්මේ නිරුද්ධ වුණා කියලා මේ මිනිස්සුયો ගන්න දේ යුක්ති යුක්ත නැහැ කියලා බුදුහාමුදුරුවෝ කියනවා. ආත්මේ නම් පැවැත්මක් තියෙනවා. විඥානේ පැවැත්මක් නැහැ. පවත්තන්න හැදුවත් මූල කර්මත්තන්නේ නැහැ. ඒ තරම් පයින්නවා. ඒ නිසා හිත පිට යනවා කියන එක කනගාටු වෙන්න කාරණාවක් නෙවෙයි. මේක අනාත්මයේ වෙන ලක්ෂණයක්. ඒකවත් දන්නේ අපි මේ පරිඋත්ථාන කෙලෙස් සම්බන්ධව භාවනා කළොත් පමණයි. නැත්නම් කවුරුවක්වත් දන්නේ නැත්නම් අපි ඉන්නේ දවස පුරා වැඩ කර කර මේ දවසේ පැය 24 මදි අපිට වැඩ ටික කරගන්න. ඒ තරම් වැඩ කොටක යදාගෙන මේ විඥානේ යහට මට පණින එක අපි හිතන්නේ සූරකමක් කියලා. දක්ෂකමක් කියලා. උගුන්දගේ සූරකම පේන්නේ දක්ෂකම පේන්නේ ප්‍රයත්නයක් කරලා එක තැනක තියන්න ගත්ත දවසේ තමයි Taman කොච්චර බංකොලොත් ගතියක්ද පේන්නේ මරණ මොහොතේදී කොහේ යයිද? ලෙඩ වෙනකොට කොහේ යයිද? වයසට යනකොට කොහේ යයිද මෙයා? මේ ඔච්චර අයහත්ත්‍යයේදී සීලයත්‍රක් කරන සිල්ලුතුන් මැද ඉඳගෙන භාවනා මධ්‍යස්ථානට ඇවිල්ලා මේ හිටපන් කියනකොටවත් ඉන්නේ නැති මේ කඩප්පුලි යකක්. මරණ මොහොත වෙනකොට අපි අනේ පුතේ වරින් යන්න දිවි ලෝකේ කියලා අටකන යයිද? එහෙම නැත්නම් මේ කිරියම්ම පෙන්නන්න වරින් කොයන්ද? අත්තම පෙන්නන්න වරින් කැන්ට කියලා යයිද? ඒකාන්තයෙන්ම ඔළුව පල්ලයට කඳ උඩට අපායයි. මේ වෙලාවෙත් බැරි නම් මේ හයිය හති තියෙන වෙලාවෙත් බැරි නම් එච්චරම තමයි ඒ නිසා පුතුජනස්ස නිරයන් සකගේහ සදිසං කියලා තියෙනවා පෘ탁ජනයට නිරය තමන්ගේ gedara වගේ කොහෙ ගියත් අපි ආපහු gedara යනවනේ ඒ වගේ තමයි මේ පොඩ්ඩකට ස්පාසුවක් දීලා තියෙනවා මේකේ භාවනා කරන්න බෑ මේකේ කකුල් දෙක නලියනවා කියනවා ආතරාටිස් කියනවා පොන්දේ අමාරු කියලා ආපහු කොහෙද යන්නේ gedara gedara කියලා යන්නේ අපායි ඉතින් මේ නලියන වෙලාවේ හරි දැනගෙන බැලුවොත් මේ විඥානයගේ තියෙන චපලකම රසලෝලීත්වය අරමුණු මාරු කරන ගතිය අපි දෙන්නේගේ කිසිම වෙනසක් නැහැ. හැම කෙනෙක්ම හිතන්නේ මගේ හිත විතරයි චපල. ඒක නිසා මේ චපල නැති වෙච්ච වෙලාව බල්ල භාවනා කරන්න ඉන්නේ මේ. හිත චපල නොවන වෙලාව බල්ල දඟලන්නේ නැති වෙලාව බල්ල භාවනා කරන්න අර ගම්ම මේ මහදන මුත්තත් එක්ක කට්ටිය ගොඩ වෙන්න හදනකොට මේ කට්ටිය හට යන අතරකොට මේ මහදෙන මුත්තට ඉස්සර ඉදිකට පෙන්ච පැන්නට පස්සේ ගඟ කැළඹෙනවා. එතකොට ඇවිල්ලා කියනවා මහදෙන මුත්තට මේ ගඟ අවදි අවදි වෙලා ඉන්න වෙලාවේදී කැළඹිලා ඉන්න වෙලාවේ ගියොත් අපි ගසාගෙන යනවා. ඒ නිසා ගඟ බුදිය ගන්න කන්නේ. ඉතින් කට්ටිය පැත්ත පැලක් ගහගෙන පැත්ත කරලා බුදිය කරේ. වරින් වර එක එකනේ ගිහලා ඇඟිල්ල ගහලා බල්ලා එනවා ගඟ බුදිද කියලා. ඉතින් මත් දහනේ රෑ විතර වෙනකොට කට්ටිය කියන දැන් නම් ගඟට නිඳ කියලා හොරෙන් එගොඩ වෙමු කියලා. ඉතින් කට්ටිය එගොඩ වෙලා ගිහිල්ලා ගණන් කරලා බලනකොට එකෙක් අඩුයි. 1යි 2යි 3යි 4 කියනවා මේ 6 දෙනෙක් කට්ටිය ගියා පස් දෙනයි. මහදට උත්තර ගණන් කරලා බලනවා ගඟ නිදාගෙන ඉඳලා නෑ අල්ලා කවුද? හොයාගන්න බෑ. ගණන් කරන එක ගණන් වෙලා නෑ. මේ වාගේ අපි ඉන්න මේ විඥානේ නතර වෙන්න මේ භාවනා ටික කරගන්න. මේ නීවරණ ටික අයින් කරගන්න. මේක තමයි විඥානයේ තියෙන ෂටගති කියන්නේ. මේකට තමයි විඥාන කියන මායාගති කියලා කියන්නේ. මේකට තමයි විඥානයේ තියෙන චපල ගති කියලා කියන්නේ. අපි දෙන හැම නිදසට කාරණාවක්ම මාරපාක්ෂිකයි. වර්තමානයේ මොහොතේ ඉන්න බැරි වෙන බව නම් කතාවක් නෑ. ඒක උත්සාහ කරත් බැරි වෙන්න පුළුවන්. ඒක අපි සාධාරණ යුක්ති යුක්තයි. ඒකනේ භාවනා කරන්න බෑ. මේක නිසා බෑ අරක නිසා බෑ කියලා අපි දෙන හැම කාරණාවක්ම අපි කට උල් කරලා තියෙන්නේ මායයා කියලා ස්පක්ෂිකයි නිසා ඒවට උඩ තියන්නේ නැතුව අපි මේ විඥානයේ ක්‍රියාකාරකම විඥානයේ යාන්ත්‍රණය දැනගන්න මෙතනදී මතක් කරන්න ඕනේ මේ සම්මතයේ හරි ගියාට නීවරණ නැති වුණාට විඥානයගේ යාන්ත්‍රණය දැනගන්න බෑ ඔක්කොම නමුත් සෑහෙන දුරට ඉස්සරහ පේන්න පටන් අර ගන්නවා. ඒක නිසා අපි සීලයක පිළිපිටියට පස්සේ මේ විඥාණය විසින් කාමච්ඡන්දේට පක්ෂ කරලා ඒකට සහයෝගී දෙමින් ගත කරගෙන යන මේ නිදහසට කරුණොත් ඒ කාමච්ඡන්දයට ප්‍රතිපක්ෂ ධර්ම වෙන ඒකාග්‍රතාවය එකම අරමුණක හිත පවත්තන ගතිය තමයි බුදුහාමුදුරුව අපට දෙන උපදේශේ මේ සඳහා ක්‍රියාත්මක කරන්න යනකොට ඒකේ ආරම්භය නැත්නම් අරමුණකට හිත නංවන්න පුළුවන් ගතිය අපි සියල්ලකම එක සමානයි එක්කෙනෙකුටත් කියන්න බෑ මට මේ ආශ්වාස ප්‍රශ්වාස හිටන ගන්න බෑ ඉඳගත්තාම ඉඳගෙන ඉන්න බව දැනගන්න බෑ කියන්න කෙනෙක් නෑ මෙතන ඕන කෙනෙකුට පුළුවන් ඒ වගේම අපි දැනගන්න ඕනේ ඒක ලොකුම ලොකු හිත gedereemak ලොකු ජීවත් වීමක් ලොකු වටින දෙයක් ඊට පස්සේ අපිට තියෙන ප්‍රශ්නේ තමයි මේ ගත්ත හිත මෙතන අරසා කරගන්න. ගේ ඇතුළට ගත්තට පස්සේ හිත නැත්නම් ඉඳගෙන ඉන්න අයිඩියවට හිත ගත්තට පස්සේ නැත්නම් ආස්වාසයට ගත්තට පස්සේ ඒ ආස්වාස් ප්‍රසවාස දිගේ නැත්තම් පිම්බීම හැකිලිම දිගේ එක දිගට පැවැත්වීම තමයි මම හිතනවා යෝගාවචරණ තියෙන ප්‍රධාන ප්‍රශ්නේ. ඒක නිසා හිත වර්තමානයේ ගැනීම මූල කර්මස්ථාන ගැනීමට සති මාත්‍රාව කියලා කියනවා. මාත්‍රාව වශයෙන් චිත්තක්ෂණ වශයෙන් සතිය පිහිටනවා. ඊට පස්සේ චිත්තක්ෂණ ඊගා චිත්තක්ෂණටත් පැවැත්වීමට ගන්න ප්‍රයත්න කරන සති ප ဋ ාණේ. සතිය ස්ථාපිත කිරීම කියන්නේ ඒ නිසා අපි මේ එකතු වෙලා ඉන්නේ සත්‍ය මාත්‍රාව සඳහා නෙවෙයි. සත්‍ය මාත්‍රාව කාටත් වගේ ඕන තැනක පරීක්ෂණ කරලා බලන්න පුළුවන්. මම මේ ඉඳගෙන ඉන්නකොට ඒක චිත්තක්ෂණයකට මම ඉඳගෙන ඉන්න බව දැනගන්න බැරි. ආයෙන ඒ කියන්නේ මම දැන් මෙතන ගන්න පුළුවන්. දැන් තියෙන්නේ මේක දිගින් දිගට දිගින් දිගට ඒ ගත්ත අරමුණේම ඉඳගෙන ඉන්න ඉරියව්වේ හෝ ඒ ඉරියව්ව ඇතුළත තියෙන ආස්වාද ප්‍රසආසයේ හෝ පිම්බීම හැකිලිම හෝ වේදනාවක හෝ මොනම හරි දෙයක මේ හිත පවත්වාගෙන යන්න පුළුවන් නම් ඒ කෙනා ගන්න ප්‍රයත්නයට සාපේක්ෂව ප්‍රතිඵල තියෙන නිසයි ਸਰවඥාන්සේ මේ ශාසනය පිටවලා තියෙන්නේ. ඒකටයි ਸਰවඥාන්සේ මේ ධර්මය දේශනා කරති කියන එකක් නෙමෙයි. හැබැයි ඒක වෙන දන් දුන්නට ඒක හරියන්නේ නැහැ. දාන කුසලයෙන් මේක සම්පාදනය වෙන්නේ නැහැ. සීල කුසලයෙන් සම්පාදනය වෙන්නේත් නැහැ. ප්‍රාර්ථනාවකින් වෙන්නේත් නැහැ. බුදුහාමුදුරනේ මේක දෙන්නත් බෑ. ඒක උඹම කරන්න ඕනේ. නැවත නැවතත් නැවත නැවතත් මේ අරමුණේ මේ හිත පාත්තන්න හදනකොට ඒ කරන ක්‍රියාවලදී හිත පිටපනින්න හදන ගතිය අපිට සාමාන්‍යයෙන් නම් පේන්නේ භාවනා වැරදිල්ලක් පශ්චාත්තාවයක් එහෙම නැත්නම් පසුබාහන කාරණාවක් පෞද්ගලික දුර්ලකමක් කියලානේ. මේ චතක්ක සූත්‍රයේදී සරුවච්චාංශ පෙන්නනවා. දැන් මේ වර්තමාන අරමුණේ හිත පාත්තන්න උත්සාහ ගන්න එක අපි කියන සතිපට්ඨානය ගන්න උත්සාහයේදී හිත වහාම මනෝ රූප බලන්න යනවා ආපහු එනවා. එක්ක මනෝ සද්ද අහනවා නැත්නම් ප්‍රකෘති සද්ද අහනවා ආපහු එනවා. එහෙම නැත්නම් වේදනාව විඳිනවා ආපහු එනවා. හිතවිල්ලක් විඳිනවා ආපහු එනවා. ඒ වෙලාවේදී බුදුහාමරංග වචනෙන් කියනවනම් චක්ක විඥාන උපදිනව නැතිලා යනවා. සෝත විඥාන උපදිනව නැතිලා යනවා. මනෝ විඥාන උපදිනව නැතිලා යනවා. මේ ඇතිවීම නැතිවීම මේ තරම් ශීක්‍රෙන් පැදුරටත් හොරා සිද්ධ වෙන තැන ආත්මය කියලා තමන් විඥාණයට කියන මේ නැත්තම් පටලවාගෙන තියෙන ගතිය යුක්ති යුක්තද කියලා බලන්න හිත පිට යන්නම ඕනේ නැත්තම් කොහොමද පෙන්වන්නේ හිතේ චපලකම අනුව තමයි අපි ඒක වාසියට හරවගන්නේ මෙච්චර සුවයලවන වර්තමාන මොහොතේ ඒ කල්ල චිත්තම් මුදු චිත්තම් උදක්ක චිත්තම් පසන්න චිත්තම් විනීවරණ චිත්තම් හදන්න තියෙන පාර තියේදී මේක මේ අන්ධ කරනෝ අචකු කරනෝ දුබ්බලී කරනෝ ප්‍රඥා දුබ්බලී කරනෝ අනීවන් අනිබ්බාන සංවත්තනකෝ කියන පැත්තට පයින් පැනිල්ලක් පැනලා ඒ ගමම්ම ආපහු Tamange අරමුණට එන හැටි බලනකොට මේ උපාදයක් මේකේ හට ගන්නවා මේකේ වැයවීමක් හට ගන්නවා මෙන්න මේ උපාදයක් වැයවීමක් මේ තරම් සීක්‍රින් වෙන දෙයකට ආත්මයයි කියලා මම කිව්ව බව නම් හැබෑව. නමුත් මේක යුක්ති යුක්තද කියන එක තමයි මේ චචක්ක සූත්‍රයේ බුදුහාමුදුරුවෝ අහන්නේ. මේක අපිට කරන්න ඕනේ කෙරෙන දේ. මේ දෙන්නේ විතර්ක ක්‍රමයක්. මේ දෙන්නේ සංකල්ප වෙනස් වීමක්. මේක දෙන්නේ මේක දිහා විප්ලවීය විදිහට සලකා බලන්නේ කියලා. මෙතන අමුතුම රහසකුත් තියෙනවා. එහෙම නැත්නම් යෝගාවචරයට දක්ෂ යෝගාවචරයට කම්මැලියට නෙමෙයි, බුබ්බඩයට නෙමෙයි, මෝඩයට නෙමෙයි, නිින්ද යන මිනිහට නෙමෙයි. දක්ෂ යෝගාචිනා යම් වෙලාවක හිත පිට යන එකෙන් මට පේන්නේ මේ චක්කු විඥාන උපදිනව නැති වෙනවා සෝත විඥාන උපදිනව නැති වෙනවා ගාහන විඥාන උපදිනව නැති වෙනවා කියලා මේක බාරගත්ත ගමන් හිත කීකර වෙලා හිටිනවා ඒක මහ පුදුමාකාර අධිරාජ්‍යවාදී ක්‍රමයක් තියෙනවා යම් වෙලාවක බාරගත්තොත් එහෙම තමයි හිතේ හැටි එහෙම තමයි යා රූප බැලුවට අප වෙරපනේ සද්ද ඇහුවට අප ඒ නිසා ඕක එච්චර ගණන් ගන්න එපා අපේ සාමාන්‍ය කියනවා මේ කොල්ලෝ ගෙවල් වලින් එළියට පනින්නේ ඉතින් කොලුකම තමයි. ගෙදර ආවට පස්සේ අම්මලා තාත්තලා ගහන්න යන්නේ කෙල්ලෝ නම් ඉතින් ගේ ඇතුලේ ඉන්න ඕනේ අපේ සම්ප්‍රදාය හැටියට. කෙල්ලෝ නිකන් කොල්ලෝ එන හැටි ගන්න කෙල්ල ගෙටකම් කියලා නේ. කියන්නේ කොල්ලන්ගේ එළියට පනිනවා. ගෙට එනකොට ගැව්වොත් එimhe ඒක දිගටම කඩප්පුලිය වෙනවා. එහෙම තමයි කොල්ලන් ගැටි එහෙම තමයි කියලා අර හතර දෙනා වදපු අම්මා දන්නව ඕක ඕක තමයි ගණන් ගන්න එපා. ඒතර කොල්ලා කී කරුවේ. මේ හුඟක් දරුවෝ ඉන්න අම්මලාට හම් වෙන පාඩමක් මේක. එක දරුවා නම් ඉන්නේ ඕකම තුරුලේ තියාගෙන නොකට එළියට යන්න දෙන්නෙත් නෑ අර බ්‍රොයිලර් සිස්ටම් එකට ආදර කුකුල් පැටියෙක් වගේ. ඒකට මෙලෝ දෙයක් තේරෙන්නේ. දරුවා හතර දෙනා ඉන්නම්මර කොහොම ගැට ගහලා තියාගෙන ඉඳදී ඒක එක එක පැත්තේ පයින්නවා මේක මේ පැත්තේ බලන්නේ දන්න ඕගේ හැටි එහෙම තමයි. ඔය අතප්පයක් කඩාගෙන ඉන්නේ නැත්තම් හරි. අපේ අපච්චි කියලා තියුනේ ඔළුවෙන් පල්ලේ ඕක මොන දෙයක් කරගත්තත් මම බලන්නේ ඔළුවෙන් උඩ තුවාලයක් කරගෙන આવතොත් හොඳටම තලනවා. මේ පස්සය දෙනු කණ්ඩ හම්බ කරගන්න කියලා මදිවට මේකලා ගිහිල්ලා අතර මෙතන ගිහිල්ලා තල්ල කඩාන එනවා මට කරදර කරන්න හොන්දටම තලන දැන් කාලේ වගේ ඔය ස්පෙෂලිස්ට් කෙනෙක්ගේ ලිස්ට් එක හොයන්න අයුව මොකක්වත් නැහැ අම්මත්ත කරලා තියෙන්නේ අපි දෙන්න දෙන්න හම්බෙලා තියෙන්නේ දෙන්න දෙන්න ගැට කාලා එළියට දානවා හැන්දෑවට ගණන් කරලා ඇතුළට ගන්න එක විතරයි වෙන මොන විදිහකට බේරන්න බෑ ඒ නිසා අපිට හම්බෙච්ච ජීවිතේ පූර්ණ ජීවිතයක් මේක හෙන්නකොත් එයා ගහින් තමයි බහින්නේ ගඟින් පැන්නොත් මේ පැත්තට එහා පැත්තේ තමයි ගොඩ එන්නේ. මේ ගෙදරින් ඇතුළට වුණොත් අර ගෙදරින් තමයි එළියට එන්නේ. මොන විදිහෙන් ඒ නිසා අපිට හම්බෙච්ච ජීවිතේ අංග සම්පූර්ණයි. මේ වගේ මේ හිතේ මේ කඩප්පුලිකමක් තියෙනවනේ අරමුණ වලට පයින් එක උඩ පොඩ්ඩ ඉඩ දෙන්න. දුන්නාට පස්සේ දැන් මම මම අපේ අම්මට කොච්චර ආදරේද? ඒ මොකද පොඩි කාලේ කොහේ සෙල්ලම් කරලා ආවත් ඊතර ගියාට පස්සේ උපතේ ටිකක් බොනවා කියලා අහන මිසක් අතෝ කොහෙද කඩප්පුලි කියලා ගහන්න දෙන්නේ නැහැ. ඇවිල්ලා වැඩක් නැහැ නේ. ඉතින් හෙටත් යනවනේ. බත් කන්න ඕන බත් කාවන්. ඉතින් ඊට පස්සේ දන්නවා කොහේ ගියත් ආපහු ගෙදර එනකොට අම්මා දොර වහන්නේ නැහැ. අන්න ඒ ගතිය අපි ළඟ නැහැනේ. මෙච්චර නන්නත්තර වෙච්ච හිතුවක්කාර වෙච්ච මේ හිත තිබ්බ දන හිතපන් කියන්නේ අපි බලාපොරොත්තු වෙන තරම් මොන තරම් අමනද මොන තරම් තාකතීරද මොන තරම් මෝඩද මේ හිතට කියන්නේ ඔබට අරසාව ඕනේ නම් ඔබට විනීවරණ හිත ඕනේ නම් උඹට උදග්ග චිත්ත, පසන්න චිත්ත, මුතු චිත්ත ඕනනම් මේ වර්තමාන මොහොත පුළුවන් තරම් වැඩි කරන්න බලපෑ. හැබැයි කවදාකවත් 100%ක් මේක ඉන්න බෑ. ඒක කවදාකවත් මේ ලෝකෙ වෙන්නේ නැහැ. උඹට තියෙන මේ සම්පූර්ණ ඥානය යොදලා මේක වැඩි කරගන්න බලපෑ. හැබැයි එතකොට උඹට අතිරේක අවස්ථාවක් හම්බෙයි. ඔන්න ඒක මේ අරමුණ ආශ්‍රත් ප්‍රසවාස බලබලා ඉන්නකොට පිපි මැකින බලපෑන එක පාට චක්ක විඥානයක් ඇතිලා නැතිලා යනවා. උඹට පෙනෙයි බොහොම ශීක්‍රින්ක ඇති වෙන ඕන නැතිලා යනවා. ඊට පස්සේ සෝත විඥානයක් ඇති වෙනවා නැති වෙලා යනවා. එතකොටත් උන්ට පාඩමක් තියෙනවා. මේ හිත මේකේ තිබ්බත් ඔය වගේ ඇති වෙවි නැති වෙන තමයි තියෙන එක පේන්නේ නැහැ. උඹට දැන් පේන්නේ මේ අරමුණත් එක තියෙනවා වගේ. එළියට ගිය ගමන් කොච්චර ශීඝ්‍රයෙන් ඇති වෙලා නැති වෙලා යනවද? ඊට පස්සේ යා තට්ටු මාරු කරනවා, රූප බලනවා, චක්කු විඥාන, සද්ධාහනවා, සෝත විඥාන, ගන්ධ රස බලනවා, ගාහන විඥාන, ජීවා විඥාන. මේ මාරුව යන්නේක මෙච්චර වේගෙන් යන වාහනයක් එක සැරේ බ්‍රේක් ගන්න බෑනේ. එතකොට ස්කිඩ් කරනවානේ. ටික ටික බ්‍රේක් ගන්න. මේකට තියෙන විකල්පය තමයි හැකිතාක් වර්තමාන මොහොතේ හිත පාතන්න උත්සාහ කරන්න හැබැයි හීනකින් අත හිතන්න එපා. මගේ හිත පිට යන්නේක අකුසලයක්. මට මේක නතර කරගන්න පුළුවන් වෙයි කියලා අපිට කරණ තියෙන හිත යන ගාන අඩු වෙන්නත් අරමුණේ වැඩි වෙලාවෙ ඉන්නත් කියන මේ මධ්‍යම ප්‍රතිපදාව මම දන්නේ රිට්‍රීට් කීයක් කරන්න වෙයිද කියලා මේක තීරුම් කරලා දෙන්න. අල්ලන්නේ මේක හෙල්ලෙන්න පෙරලෙන්න බැරි නැතුව අමෝර ගන්නවා හිත කොහයක්වත් යන්න දෙන්නේ නැතුව. කොහොම කරන්නේ? හිතවක්කාර දරුවෙක් විතරයි ඉතුරු වෙන්නේ. ඒ දරුවගේ තියෙන මේ සෙල්ලංකාර ගතිය, කෙලිසෙල් ගතිය දැකලා ගමේ හැදෙන කොල්ලෙක්ගේ වගේ. ඊට දුන්නොත් මේ හිත පුදුම විදිහට කීකරු කරන්න පුළුවන්. ඒ කීකරු කිරීමේදී නිතරම අපි බලා ගන්නවා හිත කිව්වොත් තල්ල කැඩෙයිද අත් බිඳෙයිද කිව්වා ආ එහෙනම් ගෙදර ඇවිල්ලා හිටපන්. තල්ල කඩා ගන්න ඕන නම් බලයන්. මේ දෙකට ඊට දීපු ගමන් හිතේ තියෙන පුදු විදියේ නතු වෙන ගතියක් මේක බුදුරජාණන්සේ දන්න නිසායි බුදුරජාණන්සේ සඳහන් කරන්නේ ඔබට අත්කාමය අර්ථ කුසලයේ අවශ්‍ය නැ වර්තමාන මොහොතේ තියෙනවා. හිතේ කඩප්පුලිකමට අවිද්‍යාවට තෘෂ්ණාට යපණිනෝ. ඒ පණින එක උඹ කරන දෙයක් නෙවෙයිනේ. ඔබට දන්නවා මේ හිතට අවශ්‍ය නම් ඉන්න දැන මන් තිප්පල හදලා තියෙන්නේ. අපිට ගියාට හුදුවට බලපන් ඒකේ උපාදය පැනෙනවනම් ඒ වයක් පැනෙනවා. රූප බැලීමක් ඇති වෙනනම් රූපවල ඉවර වීමක් තියෙනවා. ඊට පස්සේ gedare එන්න පුළුවන් නැත්නම් සද්දෙට යන්න පුළුවන් ගඳට යන්න පුළුවන් රහසට යන්න පුළුවන් යම් ආකාරයකට අනුග්‍රහයක් කරනවද යම් ආකාරයකට සප්පාය කරනු සලසනවද පොඩි ප්‍රයත්නයක් කරපන් රූපයක් බලලා සද්දයකට යන්න ඉස්සලා ගෙදර ඇවිල්ලා යන්න කියපන් හිතට. ශබ්දක ඉඳලා ගඳකට යන්න හදනවනම් ගඳේ සද්ද ඉවරලා ගෙදරට ඇවිල්ලා ආපහු යන්න කියලා. ගියාට කමන්නේ ආපහු ආපහු නැවත නැවතත් ඒ කියන්නේ සද්දෙන් රූපෙන් ගඳෙන් රසෙන් පහත පණින්න යන්න දෙන්නේ නැතුව සද්දයක් දැක්කට අධ්‍යහුවට පස්සේ ආපහු වර්තමාන මොහොතට පොඩ්ඩක් එක චිත්තක්ෂණයක් ගෙනලා තැරපන්. ඊට පස්සේ රූප වැළුවට කමන්නේ. මෙන්න මෙහෙම මෙහෙම කරනකොට අර එක දිගට යන ගැම්ම කඩනවා. වරින් වර වරින් වර කඩනවා. කඩන හැම වෙලාවකම වර්තමාන චිත්තක්ෂණය නැත්තම් සතිය නැත්තම් මූල කර්මස්ථානේ වාංගුවට ගන්න. මේක තමයි යාගේ ക്ഷേම භූමිය. මේ ക്ഷേම භූමිය පදනම් කරගෙන ඕන තැනකට ගිහිලා ආවට කමන්නේ. මෙහෙම මෙහෙම කරගෙන කරගෙන යනකොට බොහෝ කාලයක් යනවා හිතට. මේ කාම ලෝකයේ කාම ගුණයන් එක්ක ඇති කරලා ලබන මේ දැවිලි තැවිලි සහිත සැපයට වඩා මේ නිර්ාමිෂ සුඛය වර්තමානයේ හම්බෙන මේ කල්ල චිත්තම් මුදු චිත්තම් උදග්ග චිත්තම් පසන්න චිත්තම් විනීවරණ චිත්තම් කියන මේ දේ ඉබේ හම්බෙන දෙයක් මේක නිතරංග ජයක් මේක දකින්න මොලේ අවශ්‍යයි මේක දකින්න විප්ලවීය හිතවිල්ලක් අවශ්‍යයි මේක දකින්න සෑහෙන අත්දැකීම් අවශ්‍යයි මේක දකින්න සෑහෙන බනහලා තියෙනවා එහෙම කරගෙන කරන යනකොට හිත දවසක අර නන්නත්තර වෙන එකත් වෙන්නේ. සැප හොයන එකම තමයි කරන්නේ. ඊට වැඩිය නිතරක ජයකින් හම්බෙන සැපයක්, නිර්ාමිත සැපයට පුරුදු වුණාට පස්සේ අර තීරණ පටන් ගන්නවා හිත ඉඳුරන් එක්ක තිබ්බ සම්බන්ධේ. චක්කු රූප සෝත සද්දත් එක්ක දෙන සම්බන්ධයත් එක්ක පොඩි දික්කසාද වීමක් වෙලා මැදට එන්න පටන් ගන්නවා. ඉන්ද්‍රිය බද්ධව තිබිච්ච මේ සැපසෝයන ගතිය පිටලෙල්ල තිබුණ සැපසෝයන ගතිය වෙනුවට හිත ඇතුළට නැමිලා ඇතුළේ තේරෙන්න පටන් අර ගන්නවා රණ්ඩු කරලා දිනන දිනමක් නෙවෙයි ඇතුළේ තියෙන්නේ නිතරගෙන් හම්බෙන එක. මෙන්න මෙතෙන්ද ගියාට පස්සේ විඥානේ තාමත් අර සැපසොයන ගතිය තියෙනවා. විඥානේ තාමත් මේ කාමයට නතු ගතිය තියෙනවා. විඥානේ තාමත් මාන්න තියෙන ගතිය තියෙනවා. විඥානේ තාම මේ මමයා කියන ගතිය තියෙනවා. හැබැයි එයා දන්නවා ඒ ඉතලා දඟලලා හොයාගත්ත සැප ලේසියෙන් හොයාගන්න ක්‍රමයක් ඉඳුරම් බද්ද නොවි හොයාගන්න පුළුවන් ක්‍රමයක් කියලා දැනගත්තට පස්සේ විඥාණයම හොයාගන්නවා ක්‍රම මේ වර්තමාන හිත පවත්වාගෙන යන්න ක්‍රමශාවිදි තෝරගත්තට පස්සේ එයාට අර ගණදීයෝ ඊශ්‍රය දෙන්න කරදී වලල්ල පටේ ඇවිදින්න ගියා වගේ තාත්තා කතා කරලා කියනවා කරදී වලල්ල ඇවිදින්න ගිය පාගල ආපු එකාට වරයක් දෙනවා කියලා. ඊශ්වරයා රට වටේ ඇවිදිනවා. කන දෙවියෝ ලුණු පොල් කට්ට වටේ ඇවිදලා ඇවිල්ලා දිනනවා. එච්චරයි. අරේව රවුම ගියත් කර දේවල් මේකත් කර දේවල් ඒ නිසා වෙනවා මේ මුළු ලෝකෙම මේ රණ්ඩු ඊක්ෂා කරගෙන ඉදම් බෙදාගෙන මේ කරගන්න සැප ඔක්කොම තියේදී මේ මිනිස්යා මේ වර්තමාන මොහොතේ හිත පැවැත්තිල්ලෙන් ඒ සියලු දිනාට වැඩිය අතපය කඩා ගන්නෙත් නැතුව බුදුරජාණන් වහන්සේට පින් සිද්ධ වෙන්න 아무තු සැපක් විඳිනවා. ඉතින් එතකොට එයා සැප විඳින්නන් අතර කොම් වෙච්ච මිනිසෙක් නෙවෙයි. කොහොමඩක්වත් නැහැ. උගදෙනෙක් මයින් ගන්න මොකටද ස්වාමීන් වහන්සේ මේ ජීගේ කලකිටලද පැවිදි වුණේ කියලා. මොන්න කලකිටලද එදත් ජොලියෙන් හිටිය අදත් ජොලියෙන් ඉන්නේ. මේ ජොලිය නොමිලේ හම්බ වෙන්නේ. තටමන් නැතුව හම්බ වෙනවා. මොනම තරම්වත් කාටවත් කියන්නේ. මොකද දෙනෙක් හිටව මම බැඳලා පවුල මැරිලා වෙන්නද කියලා. පිස්සු. බැන්දෙත් නැහැ. දරුවෝ මැරලා වෙන්නේ නැහැ. ගෙවල් අදලා ගිහියර වෙන්නේ නැහැ. මොකක් නැහැ. ඊට වැඩිය මේ බුද්ධ ජනස පෙන්නන මේ සතිය පුදුමාකාර නිතරම ජය. මේ වටවලල්ලේ ඇවිදිනා වෙනුවට මැදටලා ඉන්න එක. එතකොට විඥානයේ තාමත් හිතන්න එපා. විඥානයේ සම්පූර්ණ දැපණේ වැටලා මේචල් වෙලා ආම්බන් වෙලා ඉන්නවයි කියලා. මේකෙන් පෙන්ලා දෙන්න පුළුවන් මේ බුදුරජාණන්සේ පෙන්වන්න හදන්නේ හිතවාදී වැඩක්. මෛත්‍රියෙන් කරුණාවෙන් කරන වැඩක්. උඹ ඉල්ලන සැප මෙතන තියෙනවා. උඹ මේ දන්නේ නැති නිසායි අසුචි කොටේ හොයන්නේ. කාම වස්තු වල හොයන්නේ. කසුචි අර පොඩි කාලේ ගොම කොටි කක්ක කරලා අත ගන්නනේ. පොඩියු. හරි ජොලි උණ්ඩ. දැන් පුළුවන්ද? දැන් පොඩි එක අත ගන්නට චී කියන්නේ. ඒතර හැබැයි චී කිව්වේනේ අපි පොඩි කාලේ. දැන් කක්ක අත ගගා ඉන්න එක නම් කක්ක කක්ක බව තේරුම් ගත්තා වගේ මේ නිවිනීවරණ චිත්තය තේරුම් ගත්ත දවසේ තේරෙනවා අපි මේ ලේසියෙන් ලබා ගන්න පුළුවන් දේ නැත්තම් මේ විඥානයේ සම්බන්ධව මේ අනිත්‍ය බද්ධව නිර්ාමිෂෝ ලබා ගන්න පුළුවන් දේ වෙනුවට අපි මේ කොච්චර වටවලල් යෑමක්ද කරන්නේ කියලා. එතකොට හිතෙනවා එහෙමනම් මේ මැදි කරගත්ත අනිත්‍ය ප්‍රතිපද කරගත්ත විඥානයේ තව දුරටත් ඒකාග්‍ර කළොත් තව දුරටත් ඒකෝදීගත කරොත් හරියටම මැද ලක්ෂයට ගත්තොත් ඒකට කියන්නේ නිර්ආමිෂ සුඛය කියලා කියන්නේ අවේදිත සුඛය. ඒක විඳින්නත් බෑ. විඳින කෙනෙකුත් නැහැ. කිසිම ඝර්ෂණයක් නැහැ. ඉතින් අපිට අර කාම සුඛයට සාපේක්ෂව තමයි පෙළ දෙන්න පුළුවන් ඉන්නේ නිර්ආමිෂ සුඛය. නිර්ආමිෂ සුඛයට සාපේක්ෂව තමයි පෙළ දෙන්න පුළුවන් ඉන්නේ අවේදිත සුඛය. එහෙම නැත්නම් පේන්නේ අවේදිත නම් මොකද්ද ඔගේ සුඛයක් වෙන්නේ කියලා ඕනම කෙනෙක් ප්‍රශ්න කරනවා. බුදුරජාණන් සඳහන් කරන හැම සුඛයක්ම ඝර්ෂණයක් හැම සුඛයක්ම පීඩිගෑමක් හැම සුඛයක්ම ආතතියක් දැවිල්ලක් තැවිල්ලක් ඒක නිසා තාම ගොරෝසු දැවිලි තැවිලි වලට ටිකක් ගොරෝසුකට ගිහිල්ලා අන්තිමට ගොරෝසු නැති තැනට මේ යනකොට මේ විඥාණය ඒ ඉන්ද්‍රියබද්ධ විඥාණය අනින්ද්‍රියබද්ධ තැනට ඇවිල්ලා නැත්නම් මේ කාම ලෝකේ කාම සැපවපු විඥාණය නිරාමිෂ සුඛයකට ගිහිල්ලා එතන ඉඳලා හරියට පීනුම් තටාකේ ලෑල් යකට ගිහිල්ලා තෙපුල් දාලා තෙපුල් අරගෙන පිනුමක් ගහලා බඩ පිනුමක් පාලා පිනු තටාකේට පයින්නා වගේ මෙතන ඉඳගෙන පැන්න හැකිය හැබැත්තට ඊ ගාවට තියෙන විඥානයේ නිරෝධ කරන නැත්නම් අනිදස්සන කරන අපපතිතිත තැනට යන්න පුළුවන් ඒ නිසා බුදුරජාණන්සේ සඳහන් කරනවා මේ විඥානයේ මේ හය පොළ නටන නැටිල්ල අජ්ජත ආයතන හය අල්ලගෙන විඥාණයට නැටිල්ලේ එක එක රජ කරලා පස් දිනක් පච කරවලා මේ කරන නාටකම හොඳට බලන්නයි කියලා. මේ නාටකමේ දිනන්නේ කාමේ. ඒ නිසා මේ නාටකමේ යාන්ත්‍රණය බලලා කාමයෙන් තොර මේ නිර්ාමිෂ සුඛයට හිත නැමෙන්න බොහෝ කල් ගන්නවා. ගත්තට මොකද මේක මිනිස්සුෙකුට කළ හැක්කක් අන්නේ සඳහා ගත කරන උත්සාහය පවා එතන මේ සඳහා කරන බණ ඇහිම පවා හිතට වද්දා ගැනීම පවා භාවනා කරනට ලැබෙන මේ දේ පවා බුදුචානන්සේ සඳහන් කරලා තින්නේ වැඳිය යුතු පිළිය යුතු තැනක් විදියට. මොකද ඒසේ මෙසේ මනුස්සකට මේක කරන්න බෑ. කරන්න හිත යොදන්නේ. ඒ නිසා එහෙම කරනකොට අපි මේ හොරාගේ අම්මයන් පෙහනානා වගේ විඥානයේ විශ්ීම කරන මේ ජඩගති විඥාණයට පෙන්ලා දෙන්න හදනකොට අතරමැද තියෙන ප්‍රධානම ගැටලුව තමයි හිතේ තියෙන ෂටගති, මායාවී ගති සහ චපල ගති. ඒක අනිවාර්යයෙන්ම Tamanට මුණ දෙන්න වෙනවා. අපි මේ එදිනදා ජීවිතය අපි කොච්චර චපල වැඩ කරනවද, කොච්චර ෂට වැඩ කරනවද, කොච්චර මායාවී ගත කරනවද? ඒක ඇත්තට මටයි ටිකක් නේ විඥාණයටයි යටි කූට්ටු වැඩ ටික. විඥාණයටයි ඇස් බැඳුන් ටික. මේ ටික අල්ලන්න ඉස්සලාම අපි විඥාණය මේ විදිහට දැපනේ දමාගෙන අර නටන දෙන්න ඕනේ මේ තත්ත්වයටදී. නටන දුන්නට පස්සේ තමයි තේරෙන්නේ කොච්චරක් විපස්සනා උපක්ලේශ වශයෙන්, ෂටගති වශයෙන්, මායවි ගති වශයෙන් වැඩ කරනවාද කියලා. ඒ නිසා මෙතෙන්ට යනකම් මේ බාහිර ආයතන මෙහෙමයි, අජ්ජත් ආයතන මෙහෙමයි, විඥාන මේවා ගැට ගන්න මෙහෙමයි කියන කාරණා දැනගෙන ගියාට පස්සේ තේරෙනවා අපි නිකන් හරියට පුස්තකාලයකට ඇතුල් වෙන්න හදනවා වගේ විශාල දැනුම් සම්භාරයක් තියෙනවා. මේ කාම ලෝකයෙන් සමුගැනීමත් එක්ක විවෘත වෙන දැනුම ඒ දැනුම කිසිම සීමාවක් නැහැ ඕනම කෙනෙකුට ඕනම ප්‍රමාණයක් ඒකෙන් වැඩ ගන්න පුළුවන්. අපිට ඒකට යා ගන්න බැරි මේ කාමයට පහඳින ගතිය නිසා. කාමයට දායකම් කරන ගතිය නිසා, කාමයට බැලමේකම් කරන ගතිය නිසා, ඉතින් මේ පරිවර්තනයේ කවදා හරි මේ කාමයට බැලමේක කිරීමෙන් අපිට කිසිම සුභ සිද්ධියක් වගතුවක් වෙන්නේ නැහැ කියන එක යෝගාවචරේකට තේරුණා නම්, තේරිලිවලා කාමේ නැති කරන්න බෑ. අඩු කරලා හැකිතාක් මේ නිරාමිෂ සුඛේ පැත්තට හැරෙන්න ගත්තා නම් අපිට කියතේ ආධ්‍යාත්මික මිනිසෙක් ආගමික මිනිස්සෙක් යෝගාචරයේ භ්‍රමචර්ය රකින්න කෙනෙක් පැවිද්දෙක් ওই කොයිනමටත් ගැලපෙනවා. නමුත් මේකේ ක්‍රමයෙන් වෙන්න අරින්න ඒ ක්‍රමයෙන් වෙනකොට හුඟක් වෙලාට තමන්ටම සැකයි ඔය කියන තරම් උතුම් තැනකට මම ගිහිල්ලා ඉන්නවාද යන්න පුළුවන්ද ආදි වශයෙන් නමුත් මානවය දිහා බලනකොට අපි මේ කරන ප්‍රයත්නය නැත්නම් මේ සුළු පිරිසක් කරන ප්‍රයත්නය මුළු මානව සංගතියත් එක්ක බලනකොට නොගිනිය හැකි පුංචි කොටසක් තමයි මේ කරන්නේ අන්නේ නොගිනියගේ ක්‍රමයට අපි දැන් ඇතුල් වෙලා ඉන්නවානේ. සාර්ථකුණා හෝ නැතුණා හෝ ආන්නේ විදිහට කටයුතු කරන යනකොට මේ විඥානයාගේ මේ නාඩගම් ටික දකින්ද විඥානේ හිර කරලා කරන්නත් බෑ. පූර්ණ ඇගොමුද හැල්ලා කරන්නත් බෑ. ඒක නිසා එයා කරන හැම වැඩකදීම ජඩ වැඩක් වේවා හොඳ වැඩක් වේවා භාවනා යෝගාවචරය කරන්නේ පොත් ලැබීම පමණයි. බුක් කීපින් විතරයි. කවදාකවත් විස්තර කරන්න යන්න එපා. කවදාකවත් මේව විශ්ලේෂණය කරන්න යන්නත් එපා. අර්ථකථන දෙන්න යන්නත් එපා. දෙන ඔක්කොම කරන්නේ ෂට ප්‍රඥාවයි. ඔක්කොම කරන්නේ මායාවිකාර ප්‍රඥාව. ඔක්කොම කරන්නේ චපල ගතිය. ඒ නිසා ඒක තොරතුරු රැස්කරනද තොරතුරු රැස්කරන රැස්කරන තමන්ට පුදුමාකාර විදිහේ නිර්වෘල් තීන්දුවකට යෑමේ හැකියාව ඉස්සරහට ලැබෙනවා. ඒක නිසා අතරමැදදී ලියන්න තියෙන මල්ල ඔබ ඔබ බලන්න යන්න එපා. හැකි තාක් දුරට තමන්ගේ වර්තමානයේ හිත පැවැත්වීම වැඩි කරන්න වැඩි කරන්න සැක කොච්චරද ඉස්සරහට යන්නේ පසට යන්නේ සමතේද විපස්සනාද අර ගුරු යවුන්දද මේ ගුරුට යවුන්දද කියලා තියෙනවා. නමුත් තමන්ට තේරෙනවා වෙනදට වැඩිය මේ සතියේ ආදෙන ගතියක් වර්තමානයේ හිත යාදෙන ගතියක් මතක තියාගෙන තමන් දැනගත්තත් නොදැනගත්තත් මේ විඥානයාගේ කීකරු වීමක් මේචල් වීමක් ආම්බාං වීමක් මේක සිද්ධ වෙනවා. ඒකට තමන්ගේ සාක්ෂිය මිස අපිට ධර්ම සාකච්ඡාවෙන් යම් ප්‍රමාණයක විශ්වාසය ඇති කරගන්න පුළුවන් මේක විතරක් අපේ භාවනා ජීවිතේ මිනුම් දණ්ඩ කරගත්තොත් මම වැඩි වැඩියෙන් සතිමත්ද කියන එක ඒක හොඳටම ඉස්සරහට තමන්ට සාධකයක් වේවි මේ වගේ ගිය ගමනකින් තමයි අපිට මේ විඥානයගේ ක්‍රියාකාරකම් දැක් ගන්න පුළුවන් වෙන්නේ ඒක නිසා හොරාගැම්මෙන් පේන හන්ට යන්න එපා විඥානයගෙන් උපදේශ හන්ට යන්න එපා විඥානයගෙන් මේකේ විමසුම් කරන්න දෙන්න යන්න එපා. විග්‍රහ කරන්න යන්න දෙන්න එපා. දෙන හරියක් දෙන්නෙම තණ්හාවට පර වෙලා. එනිසා විග්‍රහ විමසුම් අඩු කරලා නිරීක්ෂණය වැඩි කරගෙන යන කෙනාට යෝගාවචරයි කියනවා. ඉතින් අද දවසේ ධර්ම දේශනාව සිළු දිනාට තමන් කරගෙන යන යෝගාවචර ගතිය වැඩි විශ්වාසයකින් ඉදිරියට යෑමට තීක්ෂණ ගතියක ඉදිරියට යෑමට හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාවෙන් දවසේ ධර්ම දේශනාව මෙතනින් නැතර කරනවා. ශිර දිනාටම ශනසි මුදා වේවා කියලා ප්‍රාර්ථනා